අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඈනිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි වාඩි වෙලා ඉන්නේ සීලොම දෙනාය සඳහා tempත් වෙමු tempත්තරා සාදුකාරය පාත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා භාවේ තබ්බා කතමේ ච ධම්මා භාවේ තබ්බා ච අනුසතිඨානාති තී අවසරයි ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි මේ අනුස්සති භාවනා පිළිබඳව පාඩම් පන්තියකට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක් අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ අපට ඒක භාවනා කළ යුතු ධර්ම හයක් විදියට මාතුකා තියලා උත්තරේ වශයෙන් අනුස්සති භාවනා හයක් දෙනවා පොකුරක් විදියට ඊට පස්සේ අපි උත්සාහ කරේ ඒක එක එකක් අරගෙන අපේ ශක්ති ප්‍රමාණයට අපි ගත කරන මේ ආධ්‍යාත්ම ජීවිත ගැළපෙන ආකාරයට තේරුම් ගන්නයි. ඉතින් පසුගිය දවස් කීපෙම අපි හිටියේ මේ ධර්මානුස්සතිය කියලා ධර්මයේ ಗುಣ සිහිපත් කරන වැඩපිළිවෙලක. ඒක මහා සාගරික පිනනා වගේ වැඩක්. ඒක කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙවෙයි. කෙසේ නමුත් ඒක අවශ්‍ය නිසා සරුවචන් වහන්සේ විසින්ම ಗುಣ හයකට පිටු කරලා ඒක දක්වලා තියෙන නිසා බෞද්ධයන් අතර මේ සුවිසි මහා ගුණ අතර ධර්මයේ මේ ගුණ හය ප්‍රසිද්ධයි. ඉතින් ඒක අපි ගත්තෙත් බුදු ගුණේ ගන්නකොට අරහන් ගුණේ ගත්තා වගේ මේකේ තියෙන මේ ස්වකහාත කියන ගුණේ. ස්වකහාත කියන එක මනවින් ප්‍රකාශයටපත් වෙලා තියෙනවා. නැත්නම් සර්වඥාන්තික බොහොම ලස්සනට කාට හරි තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට අනුපූර්ව ක්‍රමයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒත් එක්ක සලකලා බැලුවොත් අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලා ඉදිරිපත් කරන ධර්මයේ තියෙන දුරක්හත ස්වરૂපයත් ඒකේ තියෙන විපර්යාස භාවයත් ਸਰවඥංශේ ඉදිරිපත් කරපු ධර්මයේ කියන සුවක්ඛාත ස්වරූපයත් බලනකොට බුදුහාමරගේ ධර්මය ඒකින් එකට එකින් තුඩු දෙන එකක්. එකින් එකට එකින් තල්ලු කරනවා. ඒක හරියට සංසාරේ අපි නරක පුරුදු එකින් එකට එකින් වැඩි වෙලා වැඩි ලැබෙහිට යන අපි කරන පව් නොසලකා හිතුව දිගින් දිගට දිගට වැඩි වෙනවා. හැබැයි යනවා. ඒ සංස්කාර ස්වභාවය. විසංකාර ස්වરૂපයත් ඒ වගේ. හරි පැත්තට දැම්මට පස්සේ ඒක දිගින් දිගට දිගින් දිගට ඇති කරන යනවා. තමයි ස්වකහාත ධර්ම විනයක හැටි. දුරක්ඛාත ධර්ම හිම එකක් නැහැ. ඒකේ හැම වෙලාවෙම ඒකේ ආර්යයක් චාරයක් ඇත්තනේ. ඉතින් මේ සුරක්ඛාත ධර්මයේ අපි උත්සාහ කරේ ඒකේ තියෙන මේ ආදී කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසాన කල්යාණ කියලා මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ කියන මේ ගුණය අපි කොහොමද අපි මෙතෙක් කල ධර්මයත් එක්ක ගත කරපු කාලයත් එක්ක බලනකොට අපේ ජීවිතෙන් අපි අත්දකින්නේ නැත්නම් සාක්ෂාත් කරන්නේ කරන්නේ එහෙම නැත්නම් පිරිසිඳින්නේ කියලා. ඉතින් ඒකෙදි අපි ආදි කල්යාණ වශයෙන් බලන්නේ අපිට බණ ඇහිච්ච වෙලාව නැත්නම් සුත්තමය ඥානය නැත්නම් බහුසුත භාවය අපි නොදන්නා දෙයක් විදියට අපිට යම් වෙලාවකට අපේ ජීවිතයේ මේ සතිය කියන වචනේ ගනිමුකෝ ඇත්තටම සතිය විතරක්ම නෙවෙයි ධර්මික ගමන් ගොඩක් තමයි. නමුත් ඒ බුරින් පන්සිවාංශය මතක් කරනවා ඒ ස්වාමීන් වහන්සේ බටහිර ලෝකෙට ගියාම ඒ ස්වාමීන් වහන්සේ බුදුහාමසයි ගුණ කියන්න යන්නේ නැහැ කියලා කියනවා. මොකද හේතුව පෞද්ගලික පුද්ගලිකයේ ගුණයක් නිසා හුඟ දෙනෙක් හිතනවලු ඒක මේ පුද්ගලිකට වැඳීමක් පුද්ගලික ගුණ ගායනා කිරීමක් ගැළපෙන්නේ නිසා පුද්ගල ගුණ ගන්ධ වන්දනාවකට වැටෙන නිසා උන්වහන්සේ කියන මම බුදු බුදුරජාණන් වහන්සේගේ ගුණ ගායනා කරන්න පිටරටකට යන්නේ නැහැ ගියාට ගායනා කරන්නේ නැහැ. මොකද හේතුව එයා කට්ටියට අපිට වගේ බුදු ගුණ කියනකොට සතුටක් ඇති වෙන්නේ නැහැ. නමුත් මම ධර්ම දූත සේවකයට ආවයි කියලා ධර්මය කියන්න යාවේ කියලා කියනවා. මොකද ඒකේ තියෙන මූල ධර්මයක්. ඒක ඕන කෙනෙකුට ඇත්ත නැත්ත බලන්න පුළුවන්. ඒ නිසා ධර්ම ප්‍රචාරය ධර්ම දූත. මුචේ ස්වාමීන් වහන්සේ කියනවා එහෙම කිව්වට පස්සේ මේ ධර්මයේ කිව්වහම ධර්ම විනය දෙකට ගත්තාම ඒක විශාල කරලා කියනවා 84000ක් ධර්මස්කන්ධය කියනවා. එතකොට කෙනෙකුට ඒක අහලා ඉවර කරලා පින්නලා ඉවර කරන්න පුළුවන් සාගර සාගරයක් වගේ එකක් නෙවෙයි. කිලෝරක් නැති සාගරයක්. ඉතින් එතකොට මිනිසුන්ට බය හිතෙනවා. එහෙනම් මේ ස්වාමින්වහන්සේ සුමානක වැඩමුළුව ලක් කරලා අපිට මොනවද දෙන්න හදන්නේ? ඔච්චර ලොකු විසර ධර්ම කොටාසයක කොහොමද දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ ස්වාමින්වහන්සේ මතක් කරනවා ඒ ඒ ධර්ම විනය දෙකෙන් මේ වගේ වැඩ පිළිවෙලද අපි විනය පැත්ත සාකච්ඡා කරන්න යන්නේ. ඒක සීලේ වශයෙන් අටසිල් වලින් නතර කරනවා. ඊට පස්සේ ධර්මයේ වශයෙන් ගන්න මෙතන සූත්‍ර පිටකේ. ඊට පස්සේ සූත්‍ර පිටකේ තියෙනවා 15000කට වැඩිය සූත්‍ර. පුංචි දිග මධ්‍යම කොටස්. ඊට පස්සේ ශාංශ කියනවා මේව ඉගෙන ගන්න ගත්තොත් එම විශ්වවිද්‍යාලයක ගිහිලත් ඉගෙන ගන්න බෑ. ඒ තරම්ම සූත්‍ර විශාල රාශියක් තියෙනවා. ඊට පස්සේ කියනවා මේ සූත්‍ර ඔක්කොගේම සරුවචනාංශයේ මේ ප්‍රතිපදාවට ගන්නකොට මේ සතිපට්ඨානෙ තමයි ගොඩාක් වෙලාවට වැදගත්ම සූත්‍රය වශයෙන් මතු කරලා දෙන්නෝ මතු කරලා මතු වෙලා තියෙන්නේ කියලා සතිපට්ඨානට අවධානය යොමු කරනවා. ඊට පස්සේ සතිපට්ඨාන සූත්‍රයත් අටුවාවත් එක ගත්තොත් කොළ 1000ක විතර පොතක්. ඉතින් ගෙවල් දොරවල් අමුදරුණට කියන මිනිස්සුන්ට ඕවා කියවලා සතිපට්ඨාන තේරුම් ගන්නවා කියන එක කරෙන්නේ නැහැ. කරන්න බෑ. ඉතින් ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම මේ වගේ තැනකට ගියාම ඒ කට්ටියට මතක් කරලා දෙනවා මේ සතිපට්ඨාන සූත්‍රය අරගත්තත් අටුවා ටීකත් එක්ක මහා අධිකයි. ඊට පස්සේ මතක් කරලා කියනවා මේ සතිපට්ඨානයේ කියන සූත්‍රයේම තියෙන එක වචනයයි සතිය. කියලා අර අඩු කරන අඩු කරන අඩු කරන වෙලාවල කියනවා මේ දවස් හතර පහේ අපි සතිය පිළිබඳ ඉගෙන ගත්තා නම් යම් ප්‍රමාණයකට මුළු ත්‍රිපිටකයම මුළු සාසනෙම ඉගෙන ගත්තා වගේ කියලා ඉගෙන ගන්න පුළුවන් අල්ලන්න පුළුවන් පොඩි ප්‍රමාණයක් ගන්නවා. අන්න එහෙම අරගෙන කල්පනා කරන්න කියනවා මේ සති කියන වචනේ ඉස්සල්ලාම මට කවදද ඇහුනේ මගේ ජීවිතේ? නැත්තම් මගේ හිතට වැදුනේ කවද්ද? එහෙම නැත්නම් වැටුනේ කවද්ද කියලා බැලුවොත් ඒ වැටහීම අපි මෙතෙක් කල් ඉගෙන ගත්ත අනෙක් දේවල් වලට වඩා ලොකු වෙනසක් අපිට කරලා තියෙනවා. සමහරෙකුට ඒක ඇහෙනකොටම මාර්ග බලනිවන් ලබන තරමටම වෙනසක් ඇතික. මේ තරම්ම ආදි කල්යාණයක් තියෙනවා. මේ සතිය කියන එක ඒ තරම්ම මැජික් එකක් වගේ. ඇහිච්ච ගමන් ඒ පුද්ගලයා වෙනස් කෙනෙක් බාටපත් වෙනවා. ඒ ඇහිලා වෙනස් නොවන පුද්ගලයෙක් ඉන්නවා. ඒකට ඇහුණයි කියලා කියන්නේ ඒක නිකන් කලයකට වතුර මුණින්න බල වතුරක් කරුවා වගේ ඒකට ඇහෙන්නේ නැහැ. ඇහුණනේ දැනුණනේ එදා ඉඳලා වෙනසක්. ආනේකට ආදි කල්යාණේ කියලා කියනවා. ඉතින් කවුරු හරි ඒක ඇහිලා ඉතින් නතර නොවි ඒකට කුසල ඡන්දයක් පහළ කරන මේක කර බලන්න ඕනේ කියලා නිකන් හුස් මලක් කිමින ප්‍රමාණයක් හරි කමන්නේ හුස්මක් ගන්න වෙලාවක සතිය පිටවන්න කියලා පටන් ගත්තට පස්සේ දවසක තීරණ පටන් ගන්නවා අපි මෙතෙක් කල් කී කිය හිටපු ඒක නොකරෙන වැඩ එහෙම කියන්නේ සතිය ගැන දන්නේ නැති නිසා. සතිය ගැන දන්නවනම් කළ හැකි වෙලාවල් තියෙනවා. කළ හැකි ප්‍රමාණයක් තියෙනවා. වැඩි හැකි ප්‍රමාණයක් තියෙනවා. ටික ටික ටික ටික මේක වඩන්න ඕනේ. වඩලා වඩලා වඩලා අපි හිතමු දවසක මේ කෙනාට තමන් කරන ගත කරන ජීවන රටාවෙ ඉඳද්දිම කාමච්ඡන්දේ තියෙනවා තමයි. කාම ආසාව තියෙනවා තමයි. නමුත් ඒ හිතේ බැලුවොත් ඕනම වෙලාවක මේකේ ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒක නිසා මේ කාමච්ඡන්දේටම ඉසాత බැඳගෙන අඬ අනේ අපෝ කියලා අඬ අඬ ඉන්න වෙනුවට ඒ අස්සෙම තියෙන ඒකාග්‍ර භාවයේ ඒකෝදි භාවය ඉතී තමාදී නැත්නම් සමතේ බැලුවොත් ඒක මේ උප්පත්තියම හම්බෙච්ච දෙයක් මේ දන්නේ නැතිකම නිසා මිසක්කා මේ සතියෙන් අපිට හඳුන්ලා දෙන්නේ නොදන්න දෙයක් නෙමෙයි තියෙන දෙයක් මතක් කරලා දෙනවා ඒක උරගාන්න උරගාන්න පේනවා අපි මේ හිතන කාමච්ඡන්දේ සහ ඒකාග්‍රතාවය කියන මේ අන්ත දෙකම ජීයති චිත්තක්ෂණික එක ළඟ ඉඳගෙන ඉන්න පුළුවන්. මේසේ දෙපැත්තේ වාඩිලා ඉන්නවා. ඉතින් ඒක නිසා අර මෙතෙක්කල් කාමච්ඡන්දේ නොදැන රසවින්ද සතිය ඇතුණාට පස්සේ කාමච්ඡන්දේ පිටු දකින්න හදනවා. ඒ දෙකම වෙනුවට කාමච්ඡන්දේ එන වෙලාවක් එනවා. ඒක මොනවද කරන්නේ? කාමච්ඡන්දේ එන්නේ නැති වෙලාවක් බලලා බලන්න ඒ වෙලාවේ මේ ඒකාග්‍ර භාවයේ එන හැටි සමාධියක් එන හැටි. මේ ද්වේෂය එනවා. ඒක මානසික ස්වરૂපයක රසායනික ශරීරයක් අපිට තියෙන. තරහාවේ නැත්තම් පිස්සු. තරහ එන්න ඕනේ. ආපෙලා මැටි වලන් පොළවේ ගහන්නවත් ඕනේ. උඹකට රිවට් වෙන්න ගහන්නවත් ඕනේ. නැත්තම් බෑ ඔක් කරන්න. ගැහුවට ප්‍රශ්නයක් නැහැ. ආයෙත් හිප වෙනද ගන්න පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ ද්වේෂය වගේම එහෙම කියනවා නැත්තම් ව්‍යාපාදේ වගේම අව්‍යාපාද කියන මෛත්‍රිය එන්න පුළුවන්. හොඳට බලන්න අපි මෛත්‍රී කරන්නේ කවදා හරි වෛර කරපු කෙනෙකුට තමයි. නැත්තම් වෛර මෛත්‍රියක් ඕනේ අපට. කාට හරි අපි මෛත්‍රී වෛර කෙරුවා නම් හොඳට තමයි අපි ඊට පස්සේ දතු බැඳගෙන මෛත්‍රී කරන්න හදන්නේ. කාට හරි බැඳගෙන මෛත්‍රී කරනවා උට තමයි පීයෙන් අනින්නේ. වැඩි සෙනෙහෙ දබරටයි මහ වැස්ස හුලඟටයි කියලා තියෙන කතාවක්. ඕකම හිත ඇතුලේ තියෙන එකක්. අපි හිතනවා මේ මෛත්‍රී එක තැනකම තියෙනවා සුපර් මාකට් එක ඒ සුපර් මාකට් එකේ වයිසර් නැති කියලා දැන් ඒක ඒක එක කබඩ් එකේ දෙකම දාලා තියෙනවා නිකුණා. ගිහිල්ලා ගත්තොත් දෙකම තියෙනවා. ඒ වගේ මේ නිදිමතයි අවදි භාවය ගත්තාම දෙක සාපේක්ෂව තියෙනවා. මේක තීරුම් ගත්තට පස්සේ තියෙනවා අනේ මං ඒ දවස්වල නිදිමත නැති අවදි භාවයක් කිව්වා. එහෙම ගන්න නැහැ. නිදිමත පොඩ්ඩක් ඉහෙ නිදිමතෙන් පස්සේ වැස්සක් වැස්සට පස්සේ සාමකාමී බවක් ඇති වෙන්නේ. හෙන්න ගහලා අකුණු ගහලා රවුමක් ගහලා වැහැලා ඉවරනට පස්සේ සාමකාමී යෝගි ඕඩි නිසිමතක් කාට පස්සේ බලන්න හරි අවදිභාවයක් කියනවා. යෝගි කුකුස් අනාගත සැලසුම් තියෙනවා තියෙනවා. මොකද ඒ තීදී ඒ සක කුකුස් නැති අත්මේ කුක් උද්දච්ච කුකුච් නැති ප්‍රීති අවස්ථාවලුත් තියෙනවා සුඛ අවස්ථාවලුත් තියෙනවා. අපිට හරියට සැක උදේ ඉඳලා හැන්ද වෙනකන් සැක. නමුත් නිසක භාවයේ අදිමොක්කේ නැත්නම් ශ්‍රද්ධාවක් තියෙන වෙලාවල් තියෙනවා. මේ දෙකම තියෙනවා. අපිට මෙතෙක් දැක්කේ අපි කුණු වෙන පැත්ත, උඩ දාන පැත්ත, ගොජ දාන පැත්ත, නරක වෙච්ච පැත්ත මෙතන කියලා බලන්න හිටියොත් ඔච්චර කල්යයි දන්නේ මේ manussත්ත්ව ප්‍රතිලාභයම ලාභයක් බව තේරුම් ගන්න. manussත්ත්ව ප්‍රතිලාභෙම ලාභයක්. කොච්චර පොඩ්ඩක්ද අපි ඒක සතුටු විදිහනේ අපි හිතන්නේ නැද්දකින් මං වගේ කාලකන්ණියෙක් මේ මං වගේ කාලකන්ණියෙක් ලෝකේ නැහැ කියලානේ කොයි වෙලාවෙත් කල්පනා කර කර නමුත් නෑ ආන ඉතින් ගියාට පස්සේ පේනවා මේ සතියෙන් මතු කරලා දීලා තියෙන්නේ කොහේවත් තිබුණ එකක් නෙවෙයි මේ හැංගිච්ච දෙයක් බලාකුලකට හැංගිච්ච හඳ බලාකුළු මෑත් වුණාට පස්සේ මතු වෙනවා එච්චරමයි වෙන මොකක්වත් නැහැ සතිපට්ඨාන පිළිහිටනකොට අපිට අන් එන්නෙත් නැහැ රැස්සී දෙන්නෙත් නැහැ මොකක්වත් වෙන්නේ නැහැ ඔය තියෙන ಗುಣ ටික අපි මෙතෙක්කල් හංගලා නෑ වඩන්න ඕනේ වවන්න ඕනේ කියන දේවල් මොකක්වත්ම නෑ. තියෙනවා ඒ කරුණාකරලා මේක මේකෙන් වෙන් කරලා අඳුනගන්න එක විතරයි. ආහනේ කෙරුවට පස්සේ යාට මජ්ජේ කල්යාණේ කියලා තේරෙනවා. දැන්නම දන්නේ manussත්ත්ව ප්‍රතිලාභයක් වටිනවයි කියලා දැන්නම දන්නේ මේ ක්ෂණ සම්පත්තිය කියන එක තියෙන දෙයක් කියලා මේක උපයන්න තියෙන එකක් නෙවෙයි. ඒ මැනිකක්ම තමයි උපදානක විතරයි තියෙන්නේ. ආන්නේ මජ්ජේ කල්යාණට ගියාට පස්සේ අංගාවක් ආධ්‍යාත්මික කෙනෙක් බාටපත් වෙනවා. එහෙම නැත්නම් ආගමනුකෙනෙක් බාටපත් වෙනවා. තේරෙන්න පටන් ගන්නවා අපි ඉස්සර කියපු මේ භාවනා නොකරනද සතිය නොපිහිටනද කරපු කතා තේරම මේ සතිය කියන එක දන්නේ නැතිකම නිසා. එහෙම නැත්නම් ඔය මජ්ජේ කල්යාණේදී එහෙම නැත්නම් කියන මේ ධර්මයේ තියෙන මැද හරිය කනකොට උක් දෙන්න උක් දණ්ඩක වගේ මුල කාගෙන කාගෙන ගිහලා මැදට එනකොට ධර්මයේ තේරෙන්න පටන් අර ගන්නවා මේ නිතරම සතිය තියෙන බව තහවුරු කිරීම විතරයි මේ වැඩමුළුවකින් සිද්ධ වෙන්නේ. අතියේ නැහැ කියලා තහවුරු කරන්න හද මිනිස්සයා එනත මට අර අර වෙලාවේ සතිය තිබුණේ මේ මේ වෙලාවේ මම සතිය ගන්නවා කිය කිය හිටපු එකනට වෙනවා ඒත් වෙන සතිය තිබිලා තියෙනවා නැති වෙලා නැහැ හැම වෙලාවෙම සතිය තියෙනවා මේක තේරුම් ගත්තට පස්සේ තේරෙන්න පටන් අරගත්තට පස්සේ තමයි ඒකේ ආනිසංස වාරය අපිට ලැබෙන්නේ. අපි මෙතෙක්කල් නරක වැත්ත බල බලා පිට තියෙන ආගන්තුක උපක්ලේශ බල බලා හිටියා. නතර ප්‍රകൃතියේ තියෙන ප්‍රබස්සරය හිතේ තියෙන ප්‍රභාස්රය නැත්නම් හිතේ තියෙන මේ හැකියාව ප්‍රභාව ප්‍රභවය කියන වචනේ තියෙන පොටෙන්ෂල් එක එහෙම නැත්නම් ඒක හැකියාව ඒ බුදුරජාණන් වහන්සේ විතරමයි කියන්නේ අපේ හැකියාව අතින් අපි ඔක්කොම සමානයි මේ යමක් කරගන්න කරන්න අවශ්‍යතාවයක් තියෙනවනේ ඒක කරන්න පුළුවන් හැකියාව අතින් ওই ඥාන පිරිමිකමේ කිසිම වෙනසක් නැහැ. මේක නම් කරන්න ඔය කළ හැකියි. අපි හිතනවා නෑ නෑ ඒක දෙයයන් ආංශය අතේ තියෙන නැත්නම් පළාතේ മന്ത്രിතුමා අතේ තියෙන එහෙම නැත්නම් දෛවයේ තියෙන කියලා මේවා සේරම ඒ භාවනා නොකරපු සතිය දන්නේ නැති මිනිස්සු අපේ ඔළුවට දාපු කුරුවල් වෙච්ච දේවල් මිසක් සරුවචනාංශයට පේන ප්‍රභවය අතින් ප්‍රභාස්වරය කියලා වචනකුත් පාවිච්චි කරන ප්‍රභාස්වරය කියලා කියන ආලෝකයක් තෙදක් නෝ ප්‍රභවයේ වශයෙන් බලනකොට අපි ඔක්කොටම සමාන අයිතිවාසිකමක් තියෙනවා. ඒක මෑතකදී ජෛව විද්‍යාත්මකවත් පොඩ්ඩක් කිට්ටු කරා විද්‍යාඥයා භෞතික විද්‍යාත්මකත් ඒක කිට්ටු කරලා ඒගොල්ලෝ කියනවා අපි මිනිස්සු දෙන්නේගේ RNA DNA පරීක්ෂා කරලා බැලුවොත් ඒ කියන්නේ ඥානගතව පරීක්ෂා කර බැලුවොත් 99.9999998ක් සමානයි. දෙන්නේක කිසිම වෙනසක් නැහැ. ওই වෙනස්කම් වූ දෙමලා මම සිංහලයා ඒකා පරට්ටයා මම උතුම් එකා කියන දේවල් තියෙන්නේ දශම බිඳුව බිඳුව බිඳුව දෙකක විතර. ඕකට තමයි මේ රණ්ඩු සරුවලේ තියෙන්නේ. ඕකට තමයි මේ පෙන් කරච්චල් කරන්නේ. ඔක්කොම සමානයි. මොන්නම විජයකින් නැහැ. ඒක කොච්චරද කියනවනම් ඥානගතව බැලුවොත්ම විද්‍යාඥයෝ කියනවා අපි මේ රිලෙවේග්ගේ වෙනසක් බැලුවත් 99%ක්ම සමානයි. කිසිම වෙනසක් ජීවී ගත්තොත් බැක්ටීරියා එක්ක හරි බැලුවොත් සමානකමක් තියෙනවා. අපි බලන්න හදන්නේ නේ. ඒගොල්ලෝ ශිෂ්ටාචාර නැහැ. ඒගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි. ඒගොල්ලෝ ගස් නගිනවා. ඒගොල්ලන්ට වලිගයක් තියෙනවා නම් මනම් කිව්වට ඇතුලෙන් බැලුවොත් ඒ කියන්නේ හැකියාවතින් පුදුමාකාර සමානකම. ඒ කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. අල්ලපු ගෙදර පරට්ටි මරන්න නැත්තම් කොච්චර හිතෙනවද? හුණියම් කරනවා. විනාශ කරන්න. මොකද ඒකයි මගේ හතුරා. මේ සමානකම බලන්න ගත්තොත් සතිය වඩන තියෙන හැකියාව එහෙම නැත්තම් දීකට ළඟා වෙන්න තියෙන හැකියාවේ ප්‍රබස්සර ගතිය ගත්තොත් ප්‍රභාව ගත්තොත් කවදා හරි තේරෙනවා මේ මිනිස්සු අතින් අපේ කිසිම වෙනසක් නැහැ. මේ පිට අපි කියන ඔය උඩුහිත කියලා එකක් අපි ඔය නිකන් පටිරේ ණයට අරන් තියෙන. ඒකේ විතරයි වෙනස තියෙන්නේ. යටිහිතේ කිසි වෙනසක් නැහැ. කවදා හරි හිතන්න කොයි කෙනෙක් හරි භාවනා කරලා භාවනා කරලා එතන ගියේ කෙනෙකුට හිතන්න පුළුවන් වෙයි. අරමුණක් දිගේ භාවනා කරලා කරලා බරවුන් නැත්තෙන්ට ගියාට පස්සේ එතන මම අත්දකින්න හැටි බුදුහාමුදුරු අත්දකින්න හැටි කිසිම වෙනසක් නැහැ. මම අත්දකින්න හැටි ළඟ ඉන්න එකන අත්දකින්න හැටි කිසිම වෙනසක් නැහැ. ඊයේ මං අත්දපුව හැටි අද අත්දකපු හැටි කිසි වෙනසක් නැහැ. තියෙන දේවල තමයි රණ්ඩු සරුවලේ තියෙන්නේ. ඒක ගෙවම් කරාට පස්සේ මොන වෙනසක්වත් නැහැ. ඒකට ගියාට පස්සේ කුට්ටි කඩා ගන්න දෙයක්වත් නැහැ. මාන්නයක් ඇති කර ගන්න ඕ උසින් මම පල්ලෙහින් කියන දෙයක්වත් නැහැ. මේක ඇති කරගත්තේ මමේ කියා ගන්න දෙයක්වත් නැහැ. ඒක නිසා කවදා හෝ මජ්ජේ කල්යාණේදී තේරුම් ගත්තොත් මේ හැම දෙෙම ලෝකේ තියෙන්නේ භාවයේ තියෙන අභාවයට සාපේක්ෂවයි. ඒ නිසා තියෙන දේ හොඳට මෙනෙහි කරලා බලන්න ඒක ක්‍රමෙන් නැති වෙනවා. ඊට පස්සේ නැති බව පේනවා. නැති බව කිව්වම උතන තමයි අපේ සමානකම තියෙන්නේ. ඇති පැත්තේ නම් ඉතින් අපිට ගොඩක් වෙනස්කම් තියෙනවා. මම හිතන්නේ ඥානපාණේ හරහා තව කෙනෙක් කියන්නේ බිම්බිම ඇකිලිම හරහා තව කෙනෙක් කියන්නේ වම දකුණ හරහා තව කෙනෙක් කියන්නේ වේදනා බලලා තව කෙනෙක් බලන්නේ සංඥා බලලා තව කෙනෙක් කියන්නේ සංස්කාර කොයි එක බලලා ගියත් ගිවන් කරාට පස්සේ ওই තියෙන සමානකම වැටුණාට පස්සේ තේරෙනවා ඒ සමාන දේ වයසට යනවා කියලා දෙයක්වත් නැහැ. මුලැඳාග කියලා දෙයක්වත් නැහැ. කාලය කියලා වෙනසකුත් නැහැ. දේශය කියලා වෙනසකුත් නැහැ. ඒකට තියෙන බය නිසා නම් මේ සංසාරේ බදාගෙන තියෙන්නේ. ඇති දේවල්. ඇති දේවල් බදන්න ගිය ගමන් ඉතින් ආතතියක් එනවා, කිරුම් මෙන්නුම් තියෙනවා, මාන්නක්කාරකම් තියෙනවා, කුට්ටි කඩා ගන්න හදනවා, මම කියා ගන්න හදනවා. ඉතින් මේ මජ්ජ කල්යාණේදී ඕනම කෙනෙකුට විශේෂයෙන්ම ආදි කල්යාණේ දැකලා මජ්ජේ කල්යاني කටයුතු කරනකොට එයා මේ අහුවෙන අහුවෙන රූපේ මේ නීවරණයන්ගේ බාධාව නැතුණාට පස්සේ මේ රූපය භාවක් ප්‍රඥප්තිය මේ රූපේ තියෙන අභාව ප්‍රඥප්තිය එහෙම නැත්නම් මේ අවකාශයේ තමයි මේවා පාවෙන්නේ කියලා පේනවා. අපි හිතුවත් පොල්ලතු වහලක තියෙන සිදුරකින් සූර්යාලෝක කදම්බයක් වැටෙන වෙලාවක ඒක හරහා දූවිලි යනවනම් ඒක හරහා දුම යනවනම් ඒ කදම්බේ තුල පේන අංශු. ඒ අංශු පාවෙවි තියෙන. ඒ ආලෝකයෙන් පිට අපිට අංශු පේන්නේ නැහැ. ඒක වෙන කතාවක්. මොකද ආලෝක කදම්බයන්නේ තමයි ආලෝක කදම්බේ බලනකොට පේන මේ සියලුම අංශු තියෙන්නේ විශාල අවකාශයක පාවිවි. ඉතින් ඕක තමයි අභ්‍යවකාශයට ගියාම බලන්නත් තියෙන්නේ. ඕක තමයි අංශු අධික ඇතුළට ගියාම බලන්න තියෙන්නේ. ඉතින් මේ අංශු වලනේ කතන්දරේ තියෙන්නේ. අංශු වලනේ අපේ හොඳ නරක තියෙන්නේ. අංශු වලනේ අපේ හරි වැරදි තියෙන්නේ. අංශු වලනේ අපේ ධර්ම අධර්ම තියෙන්නේ. අවකාශයේ මොකක්වත් නැහැ. හොඳ නරකක් නැහැ, හරි වැරදි නැහැ, ධර්ම අධර්ම නැහැ, සාධාරණ අසාධාරණ නැහැ. ඉතින් අපි කොච්චර දෝ මේ ඇති දේ තුල තියෙන හරි වැරද්දේ ඇති දේ තුල තියෙන දිග පළලේ ඇති දේ තුල තියෙන සාධාරණ සාධාරණේ පොත් ලියනවා රණ්ඩු කරනවා ගහපා දෙනවා ඔප්පු කරන්න හදනවා කවදා හෝ නැති දෙයකට ගියාට පස්සේ තේරෙනවා එහෙම ඔප්පු කරන්න දෙයක් නැහැ ආහන එතන ගියාට පස්සේ පේනවා වැඩි වියටපත් වුණාට පස්සේ කෙනෙක් තමන් පොඩ ළමා කාලේ කරපු වැලි සෙල්ලම්පත් වෙන පිළිබඳව හිතලා බලනවා හිතන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ කියනවා කුමරිකාර කුමරි කුමරිකාවන් වාලුකා ක්‍රීඩා කරපු හැටි වගේ තමයි මේ ඇතිදේ හරහා නැත්නම් ආනාපානේ හරහා ආනපර නැති තැනටම ගිය කෙනා. එහෙනම් පිම්බීම ඇකිලින් බලලා පිම්බීමකට නැති තැනටම ගිය කෙනා. එහෙම තමයි ඉඳගෙන ඉන්නවා බලලා ඉඳගෙන ඉන්නවා නොදැනෙන තැනටම යනවා. දැන් සක්මන් කරනකොට සමාහට වෙනවා මේක. අන්න එතෙන් ගියාට පස්සේ පේනවා මේ කුට්ටි කඩා ගන්න දඟලපු අරයට වැඩිය මම ලොකුයි කියා ගන්න දඟලපු මම කෙරුමා කියන දඟලපු එකේ සෙල්ලම් කැලේ ටික ඔක්කොම තියෙන ආස්තික ප්‍රඥප්තියේ නාස්තික ප්‍රඥප්තියට ගියාට පස්සේ අපි නිකමෙක් බවටපත් වෙනවා. අපි නොකිසිවෙක් බවටපත් වෙනවා. නොකිසිවක් බවටපත් වෙනවා දේවල් එදාට තේරෙනවා අර ලෝකේ තියෙන කිසිම නීතියක් මේ ලෝකෙට අඩංගු නැහැ. වළංගුත් නැහැ. අන්නේ දෙකම දකින්න වෙලාවට එනකොට ඒ යෝගාවචරයට ධර්මයේ තියෙන මජ්ජේ කල්යාණේ තේරෙනවා. දී ඇති ඕනම චිත්තක්ෂණයක අපිට ඇති බවක් තියෙනවා නැති බවක් තියෙනවා කැමැතිනම් හොඳට පුහුණු මනසක් තියෙනවා කොච්චර ඇති බවේ රණ්ඩු තියෙද්දිත් නැති බවට ගිහිල්ලා ෂෝක් එකට හුදකලා වෙන්න පුළුවන්. ෂෝක් එකට විවේක වෙන්න පුළුවන්. ෂෝක් එකට විශ්‍රාම ගන්න පුළුවන්. ඒ එහෙම ගන්න පුළුවන්කම ජීදිත් ඇති බව පැත්තට ගිහිල්ලා රණ්ඩු සරුවල් කරන්නත් පුළුවන්, පෙන් කරච්චල් කරන්නත් පුළුවන්, ගහ බැන ගන්නත් පුළුවන්. ඉතින් ඒ ඒ කෙනාට මේ දෙකම දුන්නට පස්සේ ඒ කරදරකාරී පැත්තට යන එකට අපි අසත් භාවය කියලා කියනවා, අසත් පුරුසය කියලා කියනවා, අසත් ධර්මය කියලා කියනවා. මේ විවේක තැන්න වෙලා ඉන්න පුළුවන්කමට කියනවා සත් ධර්මයේ සත් භාවයේ සත් පුරුසාශ්‍රය කියලා. සර්වචන්සේ දේශනා කරන මේ මහමෝධේ උද්දම කෙලවරෙත් සුලිසුලන් නිසා පුංචි වාත ධාරා නිසා කම්පන චංචල තියෙනවා. යටම කෙලවරෙත් තිමින්ගිල පිංගල ආදි මහා මත්ස්‍යෝ දඟල නිසා කැළඹෙනවා. මැද හරිය කවදාවත් කැළඹෙන්නේ නැහැ. මහමුදේ මැද හරිය කවදාකවත් කැළඹෙන්නේ නැහැ. ඉතින් අපි මහමුදේ මැද කියලා කතා කරුවොත් කියනවා මොහොත චංචල නැහැ, කම්පන නැහැ, ප්‍රපංචන නැහැ කියලා. උඩ කෙලවර බැලුවොත් වෙනවා නිටතරම කම්පන චංචල යටම කෙලවටත් කම්පන චංචල. ඉතින් මේ ආකා කතා කරන හැටියට එනු බලපු තැනේ හැටියට. ඒ වගේ අපේ හිතෙත් මඳ හරියේ මොනම කම්පලයක්වත් නැහැ. ඒක බොහෝම සාන්තයි. බොහෝම සීතලයි. බොහෝම සන්තෝචේව පනීතෝච සුකෝචේව සන්තෝචේව පනීචෝච සුකෝච විහාරෝච. ඒ හිත මැද තියෙනවා. ඉතින් අපි කවදාවත් දකින්නේ පිටලෙල්ලේ තියෙනවා අල්ලගෙන. ඉතින් රණ්ඩු සරුවල්. ඉතින් ගහපා දෙන්න හදනවා. ඉතින් එවැනි අසත්පුරුෂ ලෝකයක වුණත් මේ මජ්ජේ කල්යහනේ තියෙන කෙනා දන්නවා. ඒ අසත්පුරුෂ සංසේවණයට ගියොත් උඹත් උඩපණි. දෙකට කපපු පණුවෙක් වගේ. කොට දාපු මාළුවෙක් වගේ. හැබැයි උඹ හිතට සමාදම් වෙලා හිටියොත් කොහේ ගෙන ගැහුවත් තමයි විවේක වෙන්න පුළුවන්. හොඳේ නාන්න ගියාම රැල්ලේ උඩට ගියොත් රැල්ලට රැල්ල උඩ එනකොට රැල්ල එනකොට උඩ පැනනොත් මොකුත් වෙන්නේ නැහැ. ගිලුණොත් මොකුත් වෙන්නේ රැල්ලේ දැල්ලට අහුනොත් උස්සලම ගන්න පොළවේ. ඒ වගේ නානකොට මුහුද රැල්ලේ ක්‍රමයක් තියෙනවා. ඒ වගේ මේ ලෝකේ හැමදාම රැලි ගහගා තියෙනවා. අපි මෙව්ව අල්ලගෙන මෙව්වට සාධාරණ යුක්තිය පසින් දලණ්ඩයි, හරි වැරදි බලණ්ඩයි. සාධාරණ අසාධාරණ බලන්න ගියොත් මරණ කම්මත් බලදැයි ලැබනාත්මලත් ගන්න පුළුවන්. කොයි වෙලාවක හරි භාවනා ක්‍රමයක් හොයලා මේ ඔක්කොම ඇස්සේ අර සාන්ත තැනට යන ක්‍රමය හොයාගත්තොත් එන ගහන්න පුළුවන් එළියේ. නමුත් Tamanට පුළුවන් ඒ විවේක වෙන්න. ඒකට අනන්තවත් බුදුරජාණන්තේ ඒ 45 වස තුල පෙන්ලා දීලා තියෙනවා. උඹට ඕනේ නම් කලබල තැනකට ගිහලා කලබල වෙන්න පුළුවන්. ඕනකමටම නෙවෙයි භාවනා කරලා තියෙනවා. ඕ කවුරු කලබල කරත් Tamanට විවේක තැනක ඉන්න පුළුවන්. ඉතින් ඒක කවදාකවත් භාවනා නොකරපු එක නදන්නේ. එයා දන්නේ මේ කලබලේ විතරමයි. ඒ නිසා ඒගොල්ලෝ හිතන්නේ වගේ විවිධ තැනකට යන්න පුළුවන් ඒක ගූඪ ධර්මයක්. ඒක গুপ্ত ධර්මයක්. ප්‍රශ්නෙම් පැන යාමක්. එහෙනම් සරුව මේ ਸਰබලධාරී දිව්‍යන් ආශේ දීපයක් කියලා මජ්ජේ කල්යාණ එක්කන දන්නවා. <coughs> තමන් මේ ප්‍රභස්සර වූ හිතේ ඇතුළට බහගත්තට පස්සේ ওই පිට තියෙනකම් කරච්චල් මොකුත් නැහැ. හරියට වෙඩි නොදෙන කුටීරයක් ඇතුළට ගියා වගේ. යුද්ධ පිටියක බංකරයක් ඇතුළට ගියා වගේ පියාඹන පීසි වැදුනත් බුලට් එකක් වැදුනත් මෝටාර එකක් ගැහුවත් මොකුත් වෙන්නේ නැහැ. ඒක දන්නේ නැති කට්ටිය තමයි ඔය කලබල කරන්නේ. එනිසා හිතන කල්යාණ ගතියක් තියෙනවා. ඒකේ තියෙනවා මේ යහපත් ගතිය. එහෙම නැත්නම් මේ විඳින්න පුළුවන් සැපතක් තියෙනවා. මොකද මේ පේනවා බාහිර ලෝකෙ මොන්න තරම් මේ පුංචි දේවල් වලට කෑකොස්සන් ගහගෙන ආරිවැද්ද කියාගෙන තෝ තෝ වරපල කියහන ආයුධ අරගෙන රණ්ඩු කරනවාද? මොකද ධර්මයට පේකනට පේනවා මේ අකු මුරුක සංවර්ෂයට වස්සාවට තිමිච්ච එකා වගේ අහුවෙච්ච එකක් ආයුධයක් වෙනවා. පේන මිනිස්සේ කතුරෙක් වෙනවා සත්‍ය අසර්පියා වගේ. ඉතින් කා කොට වැටිච්ච ගමන ඉන්නේ. භාවනා කරන එකට තියෙනවා අනේ මුන්දලාට ධර්මයේ සරණක් නැහැ. මුන්දලාට බුදු සරණක් නැහැ. මුන්දලා දන්නේ ඔච්චරයි. නමුත් මංජී කල්යාණ ගියේ කරන දේනවා. ඒක ඕන කෙනෙක් රණ්ඩු සරුවල් කරපු දෙයින් උඹට ධර්ම සරණ තියෙනවා කියලා. නමුත් ඒතිෙදිත් ඒ කියන්නේ මජ්ජේ කල්යාණ ජීවේ නීවරණ නැතුව මේක දිහා බලන්න පුළුවන් තත්වයකට ගිය කෙනාටත් මේකේ සාක්ෂාත් කරන්නේ ඉවර නැහැ. ඊට පස්සේ ඒක නා කරන්නේ මේ දැකපු මේ සාන්ත සීතල භාවය ප්‍රත්‍යක්ෂණය කරන්න නැත්නම් තමන්ගේ බුද්ධියට සින්න කරගන්න එයා ඒක නැවත භාවිත කරනවා බහුලීගත කරනවා ආශේවණයෙන් දැනගත්තට පස්සේ දී ඇති වෙලාවක ඕන වෙලාවක මේ පැත්තේ කාමච්ඡන්ද තියෙනවා මේ පැත්තේ ඒකෝදි භාවේ තියෙනවා මගේ හිතේ යන්නේ ඒකෝදි භාවේ ඉක්මවලා කාමච්ඡන්දයට තමයි මේ පැත්තේ මෛත්‍රී තියෙනවා මේ පැත්තේ ද්වේෂය තියෙනවා මේ මගේ හිතේ යන්නේ ද්වේෂයට තමයි මේ පැත්තේ නිදිමත තියෙන මේ පැත්තේ අවදි භාවයේ තියෙන මගේ හිත යන්නේ මේකට තමයි කියලා දැනගෙන නමුත් ඒක මම ඇදහුවට ඕනම දියසි චිත්තක්ෂණයක හිතේ ඒකාග්‍රතාවය තියෙනවා. දියසි චිත්තක්ෂණයක අව්‍යාපාදේ තියෙනවා. අවිහිංසාව තියෙනවා. මේක අල්ලගත්තට පස්සේ මේ මේ ක්‍රමයෙන් බලන්න ගියාට පස්සේ කවුරු නැටුවත් Tamanට ඒ ධර්මයේ මජ්ජේ කල්යاني අල්ලන්න පුළුවන් වුණාට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා මේ තියෙද්දිත් මම තාම කාමයේ පැත්තට යනවා, ද්වේෂයේ පැත්තට යනවා, මෝහයේ පැත්තට යනවා. ඒ නිසා මම දැන් බලා ගන්න ඕන ක්‍රමයක් මේක බුද්ධියට සින්න කරගන්න. මේ ලැබිච්ච සාන්ත සීතල භාවය බුද්ධියට සින්න කර ගැනීමට අර ආශීවන ප්‍රත්‍යමදි. දැක්කටමදි ඒක භාවිත කරන්න ඕනේ. යොදවදා බලන්න ඕනේ මිනිසු රණ්ඩු සරුවල් කරද්දි මට පුළුවන් ද සක්මණේ හෝ පරියංකේ හෝ ඉඳගෙන මට සතිය පිහිටවගෙන ඉන්න. උත්සාහ කළොත් පුළුවන්. අම්මා මලත් පුළුවන්. ඔළුවට ගිනි ගත්තත් පුළුවන්. තමන්ගේ දරුවා මරනවා පුළුවන්. ප්‍රභාකරන්ට අට ගියත් පුළුවන්. මොනම දෙයකින්වත් මේ සතිය පිහිටේ වළක්වන්න බෑ. හැබැයි මේ කාටවත් පත් උත්තර වැඳ වෙලන්න කරන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා කාටවත් මේ කියලා දීදි මේක කරන්න බෑ. හැබැයි අත්දකින්න පුළුවන්. ඊට පස්සේ මේක බහුලීගත කරනකොට එයා බහුලීගත කරනකොට මේ විදියට හිතේ දෘෂ්ටිය මේ හිතේ විදියට සංකල්ප ඇතුණාට පස්සේ අර තේරෙනවා කට පරිස්සම් කරගෙන ඉන්න කතා කරන්න යන්නව කරපු ගමන් මේකේ ඉන්නේ ප්‍රපංච බහුල වාග් බහුල වාචාල ලෝකයක්. ඒ ලෝකෙට උත්තර බඳින ගිය ගමන් අපි බැහිරල් වෙලා යනවා. කතා කරලා බේරන්න බෑ. බිල්ලෙක් වාගේ ගොළුෙක් වාගේ බේරිලා මිසක්කා එයාට සම්මා වාචා කියන එක දන්නේ නැතුව මේ Brahmacharya ජීවිතයක් හදන්න බෑ. සම්මා දිට්ඨි සම්මා සංකප්ප තේරුණා නම් එයාට දැනෙනවා දැනගන්න වෙනවා. ඒක තමයි පරියෝසాన කල්යاني කියන්නේ. පුළුවන් තරම් ඔය කවුරුත් වලට උත්තර දෙන්න කවුරක්වත් නැහැ. ඔක්කොම බාගෙට තැම්පිච්ච යාල කුණු වෙච්ච යාල ඔව කැවොත් මුත් බඩේකක්ම හැදෙනවා. උඹ කාගෙන හිටපන්. ධම්මීවා කතා අරියවා තුන්හි බා කරනවා ධර්ම කතා කරපන් දනිකයි. ඉතින් හරිම අමාරුයි මේක කරපු ගමන් මිනිස්සුන් අහන්නේ මොකද්ද මෙච්චර IT ටෙක්නොලොජි තියෙන යුගයේ මෙච්චර ජනමාධ්‍ය තියෙන ලුකේ මෙච්චර මේ sannivedana තියෙන කිදි මම විතරක් මොකටද කට්බහන ඉන්නේ ඇයි මේ මේ ටෙලිවිෂන් එකක් බලපුවාම මොකද පත්‍රය බලපුවාම මොකද කාටවත් පොඩ්ඩක් කතා කරපුවාම මොකද? good morning කිව්වම මොකක්ද තියෙන වැරද්ද? හැන්දෑවට good evening කිව්වම මොකක්ද ඇති වැරද්ද? ඉතින් කිව්වේ නැත්නම් සවුත් උයිනේ. new happy new year කියන්න ඕනේ. happy birthday කියන්නේ මේව කී කිය කචුකුචු ගා ඉන්නවා. කාටවත් තේරෙන්නේ නැහැ. මේකේ මේ අනුංගාගත කක්ක ටිකක් Taman දාගෙන සවුත්තු කරගන්නවා. කර්බනේ හිටපන්. නිවන් නැති උනත් කමන්නේ. කටනම් පූචාන මෙලියට දාන්න ගිහිල්ලා මාළුවා නැහින්නේ කට නිසා, තොපිත් නැහින්නේ කට නිසා. එච්චරයි කියන්නේ. හැබැයි මේ කට වහන්න බෑ සම්මාදිටි සම්මාසංකප්ප නැතුව. ඒ වැහුවා නිකන් ප්ලාස්ටර් ගාලා වැහිලා තියෙන්නේ. සම්මාදිටි සම්මාසංකප්ප ගියාට පස්සේ තේරෙනවා මේ අනිත් එක්කෙනෙත් එක්ක ඉන්නකොට අපි වැඩියෙන්ම අකුසල් කරගන්න දැන කතා. ඉතින් කතා නොකර ඉන්න හම්බ වෙනවා නම් අනේ අම්මේ වෙන ස්වර්ගයක් කොමටද? කතා නොකර ඉතින් ඒකවල තමයි මේ මිනිස්සු අවබෝධ කරන කතා නොකර ඉන්නවා. අපි මේ නර නර නරා ලෝකෙ විඳවනවා. අනේ මේක කියලා දෙන්නේ කියලා සරුවචන සලකටත් යනවා. සාරිපුත්‍ර ස්වාමීන් කාටත් යනවා. එතකොට උන්වහන්සේලාත් කතා කරනවා. හැබැයි කතා කරන්නේ මේ යොමු කරන පැත්තට, ඕපනයික පැත්තට. මේකෙන් මෙහෙම මෙහෙම මෙහෙම කරගෙන යන්නේ කියලා. ඒ කතාවත් ඕනේ. ඒකට අපි කියනවා මේ බහුසුත භාවය කියලා. නමුත් අපිට වෙලා තියෙන්නේ මේ පු탁ඥයෝ කියන නැත්තම් අපි කිව්වොත් මේ අඹදරුවන් රකින්න යුතුයකම් ඉෂ්ට කරන මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. ඒගොල්ල මේ කතාව හරහා තමයි පූචානම කියලා මං කියන්නේ අන්ධහැරේ කියලා කියන ඕකෙම්මයි අනාගතය. ඒ නිසා සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඇතුව කතාවට ගියොත් යාට තේරෙනවා ක්‍රියාවේදිත් අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයන් සඳහා මිස සුඛෝභෝගීත්වය සඳහා නටන්න එපා. පාරිභෝගිකත්වයේ සඳහන් නටන්න එපා. කෙලවරක් නැහැ. උඹ විතරක් නෙවෙයි ඉදිරි પરම්පරාවට තියෙන දේවලුත් විනාශ කරලා මැරෙන්න වෙන්නේ. ඒ නිසා බොහෝම අර පිරිමැසුන් දායක ලද දේන් සතුටින් ජීවිතයක් හදාගන්න. එහෙම නැත්නම් මේ දුවන්නම් වාලේ දුවන්න ගත්තොත් අර සම්මා දිට්ඨියත් බුදුඥානසේ සඳහන් කළ තියෙන ඇතිවිච්ච සම්මා දිට්ඨියත් රාජ රාජමාත්‍ය එහෙම නැත්නම් තිට්ඨිය තිට්ඨිය ශාවකයන් එක කතා කරන්න ගියොත් ඒකත් නැති වෙලා තමයි හදාගත්ත සම්මා සංකල්පයක් තියෙනවා. ඒ සංකල්පය කොහෙන් ගියාද හොයන්න බෑ. කට්‍යත් ගැලතෙන්න පටන් ගත්තා. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඕනේ මේ බඩ ගෝස්ත්‍රේ හොයාගන්න එපායි. ඒකට මාංශිලා කියා කර හොයන්න ඕන. හැබැයි මේක නිකම් කාපිරි ඇට්ටෝම ගෙදර ගියා වගේ කන්න යන්න එපා. බඩ පිරෙන්න කල නැතර කරා. ඔයින් එහාට නටන්න එපා. ඉතින් අපේ අම්මා ඉන්න කාලේ කියනවා කොයි එකත් කන්නේ දවසට උගේ ඔලු ගෙඩිය තරම් බත් ගුලියක් විතරලුන් යහට කන්න බැරි ලෝකකටත්. ඕකටද මෙච්චර මේ සඳ උදේ අමුඩ ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩෙලිය හැනතු මේ කඹරන්නේ. ඕකටද? පිස්සුද? මොකෝ අපේ වැඩි හිටියෝ කෑවේ නැද්ද ඉස්සර? ඉතලා ජුලියේ කාලා බණක් දහමුත් කරේ දැන් ඉන්න කට්ටියට මොන තාලෙන් හම්බ කරත් මදි. ඊට පස්සේ ඕ ටයිම් කරන්නත් ඕනේ. පුදුමාකාර කැබිරිල්ලක් නේ කඹරන්නේ. සෝරි කියලා හිතනවා. සෝරි කියලා හිතන මේ මහානකම ඉඳලා බලනකොට. මොකද මම ওই කැඹිරිල්ල කඹරලා තියෙන නිසා. මාත් කැඹිරි සුද්දෙක් එක්ක. උතරම කඹරන මට දෙනවා කාටද ආඩම්බර සුද්දට ආඩම්බරයි අපි හම්බ කරනවා. අපි හිතනවා අපිට ඉලක්කම් හතර ගාණක් හම්බ වෙනවා කියලා හම්බුණාට බලනකොට සුද්දා එතකොට ගහලා ඉවරයි අපි අපිට අපේ ඉස්ත්‍රි කරනකොට ප්‍රොබේෂන් කාලෙම ඌගේ අපේ ජීවිතේ හොරලා කාලේ ඉවරයි. ඊට පස්සේ තමයි ඌ අපිට ප්‍රොමෝෂන් එක දෙන්නේ ස්ථිර කිරීම කරන්න. මේ දෙල්ලම යන්නේ මොකද අපි කර්මාන්ත ප්‍රදේශය අපි දන්නේ. කම්මාරාමතාවදී කම්මාරතෝ කම්මාරාමතාව අනුයුක්තෝ. බස්සාරාමෝ හෝති බස්සරතෝ බස්සාරාමතා අනුයුක්තෝ. මේව දන්නේ නැතුව එහෙම නැත්නම් ඒ අර මංචේ කල්යාණයට ගිහිල්ලා මෙහෙම එකක් කරද්ද හැකි පුළුවන් හැබැයි ඒක ඇඟට වද්ද ගන්න. භාවිත බහුලීගත වෙන්න සමාජයත් එක්ක ඇසුරු කරන වෙලාවේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. දැන් මෙතන බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා ක්‍රමයක් කතා කරන්නේ ප්‍රඥා සීල සමාධි ක්‍රමයක් කතා කරන්නේ. Tamanට ඇතිවෙච්ච යම් ප්‍රඥාවක් තියෙනවනම් නැත්නම් මේ ධර්මයේ ඇසුරු කරලා ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ Tamanට පිහිටලා නම් එයා දැනගන්න ඕනේ වචනයයි ක්‍රියාවයි පරිසම් කරගන්න ඔය ඇබිච්ච ඥානෙ. ඒක බුදුජානසී විනය පිටකේ දේශනා කළා තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට විරති චෛසික වශයෙන් පෙනී සිටින්නේ. කතා නොකිරීම ආර ක්‍රියාවක් කරා නෙමෙයි පින් සිද්ධ වෙන්නේ ක්‍රියාවක් නොකර සිටීමෙන් කතා නොකර සිටීමෙන් නූපන්න කුසල් නොයිපද වීමට උත්සාහ කරනවා. එයා දන්නවා මේ බයටවත් එහෙම නැතුව මේ කවුරුත් කිව්වට බයකට නෙමෙයි මේ කතා කරොත් පුදුමාකාර පටලවිල්ල පටලවෙනවා. ක්‍රියා කළොත් manussතා ලෝකේ ඉපදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදීමේ ක්‍රියා කළා වැරදි ඉපදෙනකොට කිසිම පාපයක් අපි ළඟ තිබුණේ නැහැ මේ ක්‍රියාව අරහා තමයි මේ පාප තීරම ඇවිල්ලා තියෙන්නේ දැන්වත් බලපල්ලා තැම්පත් වෙලා ඒක තැනක ඉඳලා මේ ක්‍රියාකාරකම් අඩු කරන්න මේ දඩ ගෙවන්න වෙයි කියලා බයට නෙමෙයි පොලිසියට දායි කියලා බයට නෙමෙයි උත්සාහ කරන්න ඕනේ හොල්ලන්න නැතුව අතපය චේතනා කරන්නද විනාඩි කීයක් ඉන්න පුළුවන්. එච්චරයි බුදුරජාණන්සේ දෙන්නේ බොහොම සරල මේ අභියෝගයක්. මට නලියන්නේ නැද්ද ඒක තන කොච්චර ඉන්න පුළුවන්. දැන් ඉන්ටර්විව් එකට ගියොත් තාම තමසර කහින්න පුළුවන්. ආ එන පාස්. ඒ කැහිලි මොකොත් නැහැ නිකන් කොච්චර ඉන්න පුළුවන්. හිතලවත් නැහැ. ඒ මොකද දන්නවා ඒකට ඔය කය වචන දෙක හැදුවට පස්සේ තමයි හිත හැදෙන්නේ ඒ හදාගත්ත හිතෙන් ආය කය වචනේ හදන්නවා. ඒ අපිට කරකවනවා. ඒක පරියෝසాన කල්යාණ. ඒ කියන්නේ මේ වැඩේ ඉවර කරන්න මූඩිය වහන්න හදන වෙලාවේ ඊට පස්සේ තමයි ආජීවී කියන එක අපිට හැදෙන්නේ. අද කිසිම මේ ලෝකේ තියෙන කිසිම ජීවන රටාවක් සාධාරණ නැහැ. හැම ජීවන රටාවම කරන්නේ පරිසරය දූෂණය කරනවා. හැම ජීවන රටාවම කරන්නේ මේ පෘථිවිය රත් කරනවා. හැම ජීවන රටාවම කරන්නේ කවුරු හුර කරනවා. හැම ජීවන රටාවම කරන්නේ මත්තරක් තියෙන දේවල් සූරා කැමක් තියෙනවා. ඒක පටන් ගත්තට මේ නව තාක්ෂණය කියලා නතර කරන්න දැන් මොකාටවත් බෑ. ඒක හොඳටම ඉහළ ඉන්න කට්ටිය දාන. ඒක නිසා අඩුවෙන් සූරා කැම විතරයි අපිට කරන්න පුළුවන්. ජීවන රටාව වශයෙන් බුදුජානන්සේ දුන්නේ අපිට හිඟමන. උන්තුම ජීවන රටාව. පාත්‍රයක් අරන් ගෙයින් ගෙට ගිහිල්ලා දින දෙක ආපන් දිනසේ කාලා හිටපන් නම්බුම කාල රස්සාව. ලොකු සංසී ඉන්න කාලේ කියනවා අනේ අම්මේ බුදුහාමුදුරුවෝ අපිට දීලා තියෙන හිඟපනක හැටි. දැන් අනික්කින් ගන්නවා ගියාම මොනවාර දීලා ඵලයන් යන්න කියනවනේ මේක දීලා අනේ සංස තව ටිකක් ගන්නවා. අනේ තව ටිකක් ගන්නවා කියලා මේ දීලා වඳින හිඟමනක් අපිට බුදුහාමුදුරුවෝ දීලා තියෙන්නේ. ඕක තමයි ජීවන රටාව කියන්නේ. ඕගොල්ලන්ට පුළුවන් ද ඕගොල්ලන්ගේ දරුවන්ට මෙහෙම දෙයක් හිතන්න හෝ පතන්න. අනේ මේ දරුවට හිඟා කාලා නැත්නම් මේ පිඬු සිඟා වඩිනවා කියන්නේ සිඟා වඩිනවා කියපයි හිඟා කනවා කියන එක තමයි අපි ඔය නම්බුකාර වචෙන්ද කිව්වට පිඬු සිඟා වඩිනවා කියන්නේ පිඬු කියන්නේ බත් වලට බත් හිඟා කනවා කියන එක තමයි පිඬු මේ සාදු කිය කිය බලන්න ඉන්නේ පිඬු සිඟා වඩනකොට ඔන්න බුදුහාමරගේ තියෙන ආශ්චර්ය ධර්ම අස්පනා පිට ආශ්චර්ය ධර්ම ඉතින් ඒ ජීවන රටාව තියෙද්දී කිසිම රාජ රාජ අමාත්‍ය තිත්‍ය තිත්‍ය ශාවක කවුරක් අචිතනන්ද මේකයි උතුම්ම ආජීවය කියලා. අපිට නම් වැරදිච්ච දවස තමයි එතෙන් යන්න වෙන්නේ. එතකන් අපි හම්බ කරන කණ එක තමයි නම්බු ආහාර රස්සාව කියලා අපි හිතන්නේ. ඊට පස්සේ කට්ටිය අහන සංස ඔක්කොමලා පැවිදුනොත් එහෙම කවුද දාන දෙන්නේ? ඒ නිසා ඔබ වහන්සේක බණ හරියන්නේ නැහැ කියලා. වැවිදි වෙයි අයියලා. <laughs> ඔය යන තාලෙන් පේනවනේ මොකාටද යන්න හදන්නේ කියලා. එක්කෙකුට බෑ ඔය ඔය හැව ගලවලා දාන්න. මරනවා හොඳයි. බුදුසසුනේ දේශනා කරනවා අඹුසිඟිත්ත ගාය කතාදමතු ගෑනිත් 60 පිරලා හොට බිමැනිලා දෑකැත්තෙන් මේ දෑකැත්ත වගේ ඉඳද්දි තමන් ඉන්න ගේ පාළු පැල කපුටෙක් එහා පැත්තේ ඉඳලා මෙහා පැත්තට යන්න පුළුවන් දිර පැලක් පැලක හිටියත් අද රැයට කන්න කියලා ඒක මුංගට පතක් විතරක් තිබුණත් ලැබු කැටේ හෙට දවස හම්බ කරගෙන කන්න ඕනේ. දෑකැත්තක් තියෙනවලු ගිවිච්ච දෑකැත්තක් ඒකෙන් අත්තමක් උපයාගෙන. ඒ වුණත් අර අඹු සිගිත්තු අතාරින්න බෑ කියලා කියනවානේ. අර දිරච්ච ගේ අතාරින්න බෑ කියනවානේ. අර ලබු කැටේ අතාරින්න බෑ කියනවානේ. අර ගෙවිච්ච දෑකැත්ත අතාරින්න බෑ කියනවානේ. ඉතින් කොහොමද කුමරු කුමරි සැප විඳින කෙනෙක් ගිහි කිය අතාරින්නේ? මේක මේ ධර්මයේ පරිෝසాన කල්යනේ තියෙන හොම්බට දමලා අයින ධර්ම. අපි ඒක නැතුව එහෙම නැත්නම් මේ භාවනා කරලා භාවනා ප්‍රතිඵල අපිට නොලැබෙන්නේ මොකද අපි මේ ගොඩ ඉඳලාමනේ තාම පීනන්න පුරුදු වෙන්න හදන්නේ වතුරට බහින් නැතුව අහනවා බැරිද ස්විමින් වල ගෝල්ඩ් මෙඩල් එක ගන්න ගොඩ ඉඳලා කියලා බුදුන් කියනවා අප්පකාතේ මිනිස්සේසු තේජනාපාර ගාමිනියෝ අතහයන් ිතරාවජා තිරමේ වාණු දහවති මේ ගොඩ වෙන පිරිස පොඩි ගමකට බැලණි ගොඩ ගොඩ තීරයේ අනුධාවනය කරන පීන කට්ටි වගේ දම්බි ගහනවා ගොඩ. ඉතින් අතපය තුවාල වෙනවා. වතුර වගේ දම්බි ගහන්න බෑනේ. ඉතින් පරිෝසాన කල්ලාන්ට අනුර තමයි සාක්ෂාත් කරපුදී. තමයි මේ භාවනා කරනකොට ලැබිච්ච මොනවාද දේ වාඩි වෙනවයි කියලා කියන්නේ චේතනා කරන්නේ නැතුව නලියන්නේ නැතුව කොච්චරලා ඉන්න පුළුවන්ද කියලා බලන්න. සක්මන් කරනකොට එක වැඩක් විතරක් ඇවිදිනවා කියන එක වැඩක් විතරක් කරනකොට සතිය පාත්තන්නේ කොහොමද කියලා බලනවා. එදිනෙදා වැඩවලදී දැන් අරන්නේදී තම්බලා දෙන දෙයක් අහලා එල්ල දීපු පැදුරක බුදියාගෙන ඉන්න ගමන් බලනවා. එදිනෙදා ජීවිතේ වැඩ ටික කරනකොට කොච්චර සතිය පාත්තන්න පුළුවන්ද කියලා. ඉතින් ඒක පුළුවන්කම ලැබුණාට පස්සේ අපිට උත්සාහ කරන්න ඕනේ ඒ විදියට දිගටම ඉන්න බෑනේ. පුළුවන් තරම් භස්සාරාමතා, කම්මාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා, පපංචරාමතා අඩු කරලා පුළුවන් තරම් සාන්ත වෙන පැත්තකට යන්න. ඉතින් ඒක සමාජයේ අඳුනන්නේ ප්‍රශ්නින් පැන යාමක්, ප්‍රගතිය නොසලකා හිටීමක්, අභිවෘද්ධිය නොතකා තැබීමක්. ඒ නිසා අපි බලන්න පුළුවන් තරම් අනික් අයට ඉස්සලා දුවන්න. ඉතින් එතකොට වෙන්නේ මොකද්ද? අපේ භාවනාවේ මජ්ජේ පරිය මජ්ජේ කල්යාණේ වශයෙන් ලබන ඒ යම් අත්දැකීමක් තියෙනවා යම් අත්විඳීමක් තියෙනවා නේද ඒක ක්‍රියාවත් කිරීම අතින් අපේ ඇති ලොකු දුර්ලභකම් හිටිනවා ඒ ක්‍රියාවත් කිරීමෙන් සීලයට ආය වැටෙන ප්‍රඥාව හදාගත්තා පස්සේ ආය සීලයට වැටෙනවා ඒ සීලෙදි වෙන්නේ වාචා කම්මන්ත ආජීවකේන් ටික යම් දවසක කාට හරි තේරුණොත් මම ඉස්සල්ලාම සතිය අහපු දවසේ මට මොන වගේ වෙනසක්ද වුනේ ආයේකෙන් මට හම්බෙච්ච යහපත මෙහෙමයි. එහෙම නැත්නම් කල්යාණය මෙච්චරයි. යහපත් ධර්ම මෙච්චරයි. ඒක මං ක්‍රියාවත් කරනකොට දවසක මට රූප කර්මස්ථානයක් කරන. රූප කර්මස්ථානේ ගෙවෙනකම් නීවරණ මේ ටිකේ නෑ කියන තාතික එනකම් මම භාවනා කරන මට කොච්චර සතුටක් කොච්චර ප්‍රීති ප්‍රෝධ බහුල භාවයක් ආවද අර සත්‍ය අහනට ඩුඟක් වැඩි ඊට පස්සේ ඒක හරියටම තමන්ගේ ජීවිත රටාවට නැත්නම් අපි කියන ආජීවිත දාලා ටික ටික ටික ටික තමන්ගේ අර තියෙන බන්ධන අයින් කරගෙන එකතු කිරීම වෙනුවට එකතු කිරීම දකින්නේ හැම කහට ගන්නවා දකින්නකොට එහෙම ගිවෙන පැත්ත බලන්න පටන් ගත්තා ඡේ වෙන පැත්ත එහෙම නැත්නම් සමුදියේ දැකපු එකනට වය පැත්ත දකින්න පටන් අරගත්තොත් යාට පේන්න පටන් ගන්නවා මේක එකතු කරන්න කෝක වෙතත් මේක තියෙන්නෙම විසිරෙමින් මේක තියෙන්නෙම විනාශ වෙමින් තියෙන්නේ කියලා ආන් ඒකට ගැළපෙන තාලෙට වචනීය ක්‍රියාව සහ තමන්ගේ ජීවන රටාව සකස් කරගන්න ගියාම ඒකේ තියෙන මෝඩකම එහෙම නැත්නම් ඒකෙදී තියෙන අපේ පසුගාමී ගතිය එහෙම නැත්නම් ඒකට අපි කොච්චර මන්ද වේග මේකද කියලා බැලුවොත් ඒ අනුව දැනගන්න පුළුවන් කල්යාණ මිත්‍යා කවුද? අසුරු කළ යුත්තේ කෙනා කවුද? සත්පුරුෂයා කවුද? අසත්පුරුෂයා කවුද කියලා. ඒ නිසා මේ පරිෝසాన කල්යාණයට යම් කිසි කෙනෙක් මේ බුදුජාන් වහන්සේ කියපු මේ ධර්මයේ අනුව මුල මැද දැකලා ඒකට අනුව ජීවන රටාව සකස් කරගන්න හදන කෙනාගෙන් සාන්තිය ලෝකෙට ඇතිවෙන සාන්තිය පරිසර දූෂණයට වෙන සාන්තිය නැත්නම් එයාටම තමන්ගේ හිතේ ඇති වෙන සාන්තිය මේ සාමාන්‍ය සාහිත්‍ය දකින්න බෑ ඒ සාන්තියට බුදුජානන් වහන්සේ දීලා තියෙන නැත්නම් බුදුහාමුදුරෝ දෙන ගුණයට කියන්නේ තාදී ගුණය කියලා ඒ තාදී ගුණයට අපි සිංහල භාෂාවෙන් කියන්නේ නොසැලෙන මනස කියලා. එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාවේ උත්කෘෂ්ඨම ඵලය සැපක් හම්බුණත් දුකක් හම්බුණත් සැලෙන්නේ නැති ගතිය. ජයක් හම්බුණත් පරාජයක් හම්බුණත් සැලෙන්නේ නැති ගතිය. යසසක් හම්බුණත් ආයසක් හම්බුණත් සැලෙන්නේ නැති ගතිය. සැපේදී දුකේදී නොසැලෙන ගතිය. ඉතින් මේ සැපේදී දුකේදී නොසැලෙන ගතිය කියන එක කඩෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ආදි කල්යාණ පරියෝසහන කල්යාණේ ගත්තට පස්සේ ඒ කෙනාට මේ කාටවත් ගහපා දෙන්න නෙවෙයි තේරෙන්න පටන් ගන්නවා සැලෙන්නේ මෝඩයා තැලෙන්නේ අසම්පූර්ණ කෙනා ඒක නිසා පිරුණු කැලේ දින සැලේ වගේ ආදි කල්යාණේ මධ්‍යේ කල්යාණේ පිරෙන්න පිරෙන්න පිරෙන්න එයාට තේරෙන්න පටන් ගන්නවා මේ අෂ්ටලෝක ධර්ම විශේෂෙහි නොසැලී සිටීමේ හැකියාව කියන එක නිවන් දැක්කට පස්සේ කළ යුත්තක් කියලා. ඒ කියලා තියෙනවා තපෝජ භ්‍රමචාරියංච අරිය සත්‍යාන දසන නිබ්බාන සත්‍ය කිරියාත ඒතම් මංගල මුත්තං ඊට පස්සේ ගාතාව කියන්න පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යසන කම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම නිවන් දැක්කට පස්සේ මේ මජ්ජ කල්යාණේ දැක්කට පස්සේ අර පුහුණු කරන්න වෙනවම ලාභයක් ආවා පාඩුවක් ආවා ටිකට මේක ගතිය තැපක් ආවා දුකක් ආවා සමගතියේ යසසක් ආවා, අයසක් ආවා, එක ගතිය. හරි ගියා, වැරදුනා එක ගතිය. ඉතින් මෙන්න මේ ගුණය ওই කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකට හෝ කිසිම ආගමක හෝ කිසිම ලෞකික ඥානයක හෝ සඳහන් කරන්නවත් බයයි. මොකද ඒගොල්ලන්ට ජය විතරමයි ඉල්ලන්නේ. ඒගොල්ලන්ට ඕනේ සැප විතරමයි. ඒගොල්ලන්ට යසස විතරමයි. මේ අන්ධ භූත ලෝකෙක අපි දිනුවයි කියලා කියන්නේ අමු මධ්‍යම ප්‍රතිපදා පැනෑමක් නේ. සතිය අර මුලින් අඳුරගත්ත සතියෙන් පැනෑමක් නේ. ඒ නිසා මජ්ජේ කල්යාණයට ගිය කෙනාට විතරක් විශාල අභියෝගයක් තියෙනවා. මේ ඇතිවෙච්ච තපතහරහ මේ ඇතිවෙච්ච අද්දකීම හරහා Tamanට එන සැප දුක් විශේෂයි. භාවනා කරනකොට එන සැප දුක් හෝ පවුලේ ප්‍රශ්න වල සැප දුක් හෝ ජල රට වශයෙන් ජාතිය වශයෙන් එන සැප දුක් විශේෂයි. මෙව්වට නලියන එකද කම්පන එකද චංචල වෙන එකද ඉන්ජිනේද ස්පන්දනයේද ප්‍රපංචනයේද ඒ වෙනත මේක දැක්කේ නෑ වාගේ ඇහුනේ නෑ වාගේ දැනුනේ නෑ වාගේ බලහන් ඉන්න එකද කියලා මේ දෙකෙන් කොයි එකද කල යුත්තේ කියලා බැලුවොත් ආදි කල්යාණ මජ්ජේ කල්යාණ කියන එක දන්නේ නැති කෙනාට මේක කියන්න ගත්තට මේ ඉපදිච්ච ගමන් බබේකට හයි ප්‍රෝටීන් දුන්නා වගේ බඩේ ලියනවා. දිරවන්න බෑ. ඒකට හොඳට ආහාර කාලා හපලා හයි වෙච්ච කෙනෙකුට තමයි මේ අධිපෝෂණ ආහාර දෙන්න පුළුවන්. ඒ නිසා ਸਰවචනාහසිගේ ධර්මයේ අර සත්‍ය පිකන්නන මුල් කාලේ ඔය తాදී ගුණ ගැන කතා කරන්නේ කොහොම හරි ඔක වඩා ගන්න කියනවා. වඩාගෙන කියනවා අපි මධ්‍යේ කල්යාණේදී අපි නිදර්ශනයක් වශයෙන් ගන්න ඕනේ Taman ගන්න අරමුණ ගෙවෙනකම් ඉන්නවයි කියලා. ඉතියා දන්නවා දැන් අරමුණ දිහා හොඳට බලන්නේ හිටියොත් කොයි එකක් ගෙවෙනවා. අරමුණ බලනකොට නම් පේන සිනේකේ වර්ණ සටහන් ආකාර භාව ලක්ෂණ ගති ලක්ෂණ ගොඩක් තියෙනවා. උන්තුවට බලන්න මේ ලෝකෙ තියෙන ඕනෙම අරමුණක් ඒකට කැපයි. ඉතින් ਸਰවචන්ස අපට දීලා තියෙන්නේ දීර්ඝ කාණ පරිේෂණ පස්සේ මේ වායෝ පොට්ටබ ධාතු දිහා බලන්න කියනවා. ආශ්වාස ප්‍රශ්වාස විඹීම ඇකිලි මත ඉඳගෙන ඉන්න ඉරියව්ව වැළුව පටවි ධාතු. මේක දිහා බලනකොට ඕනම කෙනෙක් බලන්න හිටියොත් මේ දැන් මේ තිබ්බයි කියන එක මේ නෑ කියන. අපි මේකට අනිච්ච කියලා කියනවා. මේ හොඳට පිච්ච ගොරෝසු ආස්වාද ප්‍රසවාසයේ සිවුම් වෙනවා. ඒක විපරිණාමයට පස්සේ සිවුම් වෙච්ච එක අතිසූක්ෂම වෙලා නැහැ කියන තැනට යනවා. ඒ පිම්බි මැකිලිම කෙනෙක් කරා හිතනවා නෑ නේ ආනාපානෙත් නේ මට නෑ උඹටත් ඔච්චර තමයි. උඹටත් කියන්න තියෙන්නේ මේ පිම්බි මැකිලිමත් ඔහොම තමයි. එහෙනම් ස්වාමීන් වහන්සේ කොහොමද මේ සක්මනේදී? දැන් සක්මනේදී ආයාසෙන් භාවනා කරපේකට මේ අනායාස වෙලා මේ gediy පිටිම ඇවිදිනවා. ඔකේ වම දකුණ කියලා මෙනෙහි කරත් නැතත් මුලමඳාක බැලුවත් නැතත් මම සක්මන් කරන බව දන්නවා. ඊට පස්සේ ජීඳා කටයුතු කරනකොට තමයි තේරෙනවා. දත් මැදිනකොට බැලුවොත් මේ යන්ත්‍රය ස්ටාර්ට් කරලා තිබ්බට පස්සේ දත් මැදිනවා. ඉතින් ආයෙ මොනවද තව මොනවද කරන්නේ ඔකට? ඉස්ලාම් දාසේ බුරුසක් කරන දත් මැදිනවා නෙවෙයිනේ. දත් මැදිනු බෑනේ ස්විච් එක දාපු ගමන් දත් මැදිනවා. හරියට ඉලෙක්ට්‍රොනික බ්‍රෂ් එකක් වගේ. ඔය කරන හැම දෙෙම කොටිම කියන ඕනේ තිරසනෙකුට කළ හැක්කක්. එන්නේ ඒක දන්නේ එක විතරයි මනුස්සකම. අපි කිව්වට මේ මම විතරයි මේ ශිල්පේ දක්ෂ ඕන කෙනෙකුට ওই ශිල්පේ පුරුදු කරන්න පුළුවන්. ඒක බව දන්නවනම් ඔකට මමයා ඕනේ නෑ. ඕනේ රෝබෝ කෙනෙක් දලව කරත හැකි. අහන්නේ පුරුදු කරාට පස්සේ මේ මම විතරයි මේ ලෝකේ දන දක්ෂයා මම විතරයි මේකට විශේෂඥයා කියලා කියනවනම් අමෝ වැට්ටා. එහෙම කියනවනම් කියන්න පුළුවන් බුදුහාමරණ විතරයි උන්වහන්සේ කිව්වේ නෑ. උන්වහන්සේ කිව්වා මම සාමාන්‍ය මිනිස්සෙක් කියලා. මේක දිහා බලන්න <coughs> මේ විදිහට කරන ඕනම දෙයකදී පරියන්කේ සක්මනේ මේ කරන දේ උන්ට බලන්න හිටියොත් ඒක කෙරෙන දෙයක් බවටපත් වෙනවා. ඒකට කියනවා විසංඛාර කියලා. සංස්කාර කියලා කියන්නේ කරනවා, කෙරුමා, හදනවා, සකස් කරනවා. එහෙම නැත්නම් ආලවට්ටම් දානවා. බලානින්නකොට මේ කරනව නෙවෙයි කෙරෙනවා. මේ ආහාර දිරවනවා කියන එක අපි තටවනවා ඒ දිරවන දිර වෙනවා. මේ හුස්ම ගන්නකොට හෘද වස්තුව ගැහෙනවා කියනකො ගැහෙනවා. කෙස් ගස් වැවෙනවා. නියපොතු වැවෙනවා. දත් හැලෙනවා. හැම රැලි ගැහෙනවා. ඉතින් අපි හිතනවා නෑ නෑ මේක කරනවායි කිය. ඒක කෙරුමක්වත් නෑ. ඒ කරනවා කියලා හිතාගන්න කට්ටිය තමයි ඒ දුක විඳවන්නේ. මේක කෙරෙන දෙයක් බව දැනගත්ත දවසේ මේ කලින් හදපු DVD එකක් බලනවා වගේ පිච්චර් එකක් බලනවා වගේ මේක උකට තටමඬවක්වත් විසිල් ගහනවක්වත් ඌරේ දාන්නවත් දෙයක් නැහැ මේ චිත්‍රපටිය පේන දේවල් නේ ඔය ඉතින් අර බුද්ධ දත්ත හඳුරෝ කියනවා චිත්‍රපටිය බල බලා ඉන්නකොට දීවැලක් දියැලක් පින චිත්‍රපටියක් පෙන්නුවාට තිරේ පෙඟෙන්නේ නැහැ ගිනිකන්දක් පෙන්නුවාට චිත්‍රපටියක තිරේ රත් වෙන්නේ නැහැ, ගිතරපත් වෙන්නේ නැහැ. තිරේ තිරේමයි. උඹ ඔය කාමච්ඡන්දියාව කිව්වට හිතේ මොකුත් වෙන්නේ නැහැ. උඹට ඒකාග්‍රතාවයවකද හිතේ මොකුත් වෙන්නේ නැහැ. හිත හිතමයි. උඹ මේ බලන්නේ පේන එක කැන්වස් එක දිහා පොඩ්ඩක් බලපන්. කැන්වස් එකට මොකුත් වෙන්නේ නැහැ. කාමච්ඡන්දියාවට මොකුත් වෙන්නේ නැහැ. ඒකාග්‍රතාවයට මොකුත් වෙන්නේ නැහැ. ද්වේෂයට මොකුත් වෙන්නේ නැහැ. මෛත්‍රියට මොකද? ඒක මේ తాවකාලික ඇවිල්ලා යන දේවල්. මේකටනේ අපි මේ රණ්ඩු කරන්න කියලා තීරුම් ගත්ත දවසේ පේනවා මේක දිහා ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් මේ එන දේවල් යන්න එන්නේ ඔච්චන්නේ කොණ්ඩඤ්ඤ සාංශ කිව්වේ යංකින්ච සමුදේ ධම්ම සම්බන්දන් නිරෝධ ධම්ම. එන්න ඔක්කොම යන්න යන්නේ මේ අල්ලගෙන මොන රණ්ඩු සරුලේ මොකද්ද කියලා බැලුවොත් යන හැටි පේනවා. ඒකට හිස්තනක් පේනවා. ඉතින් අපි බැලුවොත් ඔන්න ආනාපානෙ පේනවා. ඊට පස්සේ පේනවා හිස්තනක් ආය නිකන් හිට ආය ආනාපානෙ පේනවා. ආය හිස්තනක් පේනවා. ආය ආනාපානෙ වෙනවා. ආය හිස්තනක් පේනවා. රූප ශබ්ද ගන්ධ රසක් තියෙනවා. ඕනේ නම් කනපින්දම් ගන්නත් පුළුවන්. ඕනේ නම් නොදක්කා වගේ ඉන්න පුළුවන් තැනකට ගියයි කියලා හිතන්න. අරමුණ හොඳට ගෙවම් කරන ගිහිල්ලා ඒකම මේ ගෙවම් වීම පළවෙනි සැරේ විතරක් නෙවෙයි ආය ගොරෝසෙල ආය ගෙවම් වෙන්න ආය ගොරෝසෙල ආය ගෙවම් වෙන්න අන්න ඒ විදිහට මේ අරමුණක් නැත්තම් රූප ධර්මයක් ඇතිසහ රූප ධර්මයක් නැති මට්ටමට ගියාට පස්සේ මෙතනදී යෝගාවචරයා තව භාවනාව දියුණු කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා බැලුවොත් මේක නේව සංඥානා සංඥායතනය සහ අකින්චඤ්ඤායතනය අතර තියෙන ප්‍රශ්නයක් වගේ අකින්චඤ්ඤායතනය කියලා කියන්නේ කිසිත්ම නැහැ. ආනපන කෙවිලා ගියා මුකුත්ම නැති තත්යක් එනවා. නමුත් ඒක ටික වේලාවයි ඉඳ තියෙන ටික වෙලා කරනකොට එහෙම මේ ආනපන ටිකක් දැනෙනවා, ශබ්ද වේදනා දැනෙනවා, ඉන්නා බවට ලකුණු දෙනවා. හැබැයි ඒක ඔක්කොම ඝන බහල ගොරෝසු දේවල් නෙවෙයි සංඥා ස්වරූපෙන් එනවා. එතකොට සංඥා ඇත්තේත් නැති නැත්තේත් නැති මේ මට්ටමට ගියාට පස්සේ මේකේ සමහර යෝගාවචරයෝ මේ නැති භාවයට කැමති. ඒගොල්ලෝ හිතනවා මේ කෙලස් ගෙවීමක් පිටර තියෙන්නේ අරමුණු ගෙවීමක් තියෙන නිසා නැති භාවයට කැමති. ඉතින් ඒවැනි කෙනෙක් මේ අරමුණු ගෙවම් කළ ඇතිවෙච්ච මේ ශාන්ත සුන්දර තත්වයට කැමති කෙනාට ආයෙ කැස්සක් අහන අහපු ගමන් කේන්ති යනවා. සපේතනාවක් එනවා දැනකොටම කේන්ති යනවා. ඇයි ආයෙ රූපයක් ආවනේ අර තැම්පත් වෙච්ච තැනට. එනිසා ආයෙ තැම්පතුවට කැමති රූපෙට කැමති නැහැ. ඉතින් එයා හිතනවා දියුණුව කියලා කියන්නේ මේ මොනම අරමුණක්වත් වෙන්නේ නැතුව දිගට ඉන්නේ කියලා. තව සමහරකට මේ පාළු ගතියක් වශයෙන් දැනෙන tempatuව. අසරණයි, හොයාගන්න තැනක් නැහැ, ආගියතක් නැහැ, ලකුණක් නැහැ. ඒ නිසා අරමුණක් තියෙනක සැපයි කියලා හිතනවා. ඒ නිසා එයා හයියෙන් හුස්ම ගන්න යනවා. එහෙම නැත්නම් අත කාලා බලනවා මේ මොකද උනේ කියලා. එතන නින්දට වැටෙනවා. එයා මේ එන විවේකයට ද්වේෂ කරනවා අරමුණට ප්‍රිය කරන. ඒ ඔය දෙක තමයි මනුස්සයා කියන්නේ. සමහරු භවනා කරලා ලබාගත්ත මේ විවේකය හොඳයි කියලා ඒක කැඩෙනවට දුකෙන් කනගාටුයි. තව සමහරු කියනවා මේ ලැබිච්ච විවේකය කියලා කියන්නේ පාළුවක් අතපල්ලේ වැටිල්ලක් කාතපත නැතිවීමක් බයක් චකිතයක් කියලා ආයෙ අරමුණක් හොයාගන්න හදනවා. හැම කමඩාන් සුද්ධ කිරීමේ වාර්තා ඔක්කොම ওই දෙපට දාන්න පුළුවන්. ඕනම කෙනෙක් අහන ප්‍රශ්නේ තමයි. ඒක සාධාරණයි. නමුත් මේ තාදී ගුණය කියන්නේ ওই දෙකටම සමාන වෙන්නේ. අරමුණ තිබුණත් නොතිබුණත් සමාන වෙන්න ගියොත් එහෙම එතකොට යෝගාවචරයගේ ආකල්පය කොමක් වෙයිද? එහෙම නැත්නම් යෝගාවචරයගේ සංකප්පේ මොන වගේ එකක් වෙයිද? යාට තේරෙයි හේතුඵල සහිතව අරමුණු මතුවෙනවා හේතුඵල සහිතව අරමුණු යනවා තියෙනවා කියලා ඉල්ලන්න එපා ඒකට නැති බව දුකක් නැති වේවා කියලා හිතන්න එපා ඒකට තියෙන බව දුකක් ওই දෙකම දිහා නොදැක්කා වගේ බලන්න හිටපන් නොඇසුණා වගේ බලන්න හිටපන් නොදැනුණා වගේ බලන්න හිටපන් මලවිනියක්ගේ බලන්න හිටපන්. සම්පූර්ණ අකිරියක් නෙදී. ඒකට අපි කියනවා තාදී ගුණය කියලා. අරමුණ තියෙනවනම් හොඳයි. අරමුණ නැහැ නේ ඒත් හොඳයි. පුළුවන් නම් කාපම් බැන්නම් කාපම්. එතකොට භාවනා නොකිරීමක් එතන තියෙන්නේ. ඒ ඒ මතේට ඒ ඒ වෙලාවට කර්මජ, චිත්තජ, උතුජ ආහාර විදිහේ ඉඳපු ගමන් අරමුණු මතුවෙනවා. ඒ හේතු නැති වෙන්නේ නැති වෙලා යනවා. ආයෙත් විවේකයට යනවා. ආයෙත් අරමුණ වෙනවා. ඉතින් මේක දිහා ගොඩාක් වෙලා බලනකොට පේනවා මට තියෙන්නේ දුරස්ත නිරීක්ෂකයේගේ වගකීම් විතරයි. මේ මතුවීම සහ නැතිවීම සම්පූර්ණ හේතුඵල ධර්මයක සිද්ධ වෙන්නේ. අන්නේ මතුවෙන මතුවෙන ආකාරයේ නැති වෙන නැති වෙන ආකාරයේ බලා සිටීමේ නැත්නම් මේ ස්වභාව ධර්මයේ වෙන ක්‍රියාව දෙස බලා සිටීමේ ක්‍රමයට තාවෝයිසම් කියලා තමයි ඔය දැනට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන ජපානයේ තාවෝයිසම් කියලා කියන්නේ වෙන දේ වෙන්න ඇරලා මම ඒකට හැඩ ගහනවා මිසක් මම මේ උණුසුම් වෙනකොට සීතල කරන්න යන්නේ නැහැ සීතල වෙනකොට උණුසුම් කරන්න යන්නේ නැහැ හදන්න යන්නේ මට මේකට හැඩ ගහන්න පුළුවන් බැරි ගත්තොත් වැඩියෙන්ම හැඩ ගහන්න පුළුවන් එක තමයි පොඩි එක පොඩි එකට ඕන දෙයකට හැඩ ගහන්න පුළුවන් ඔය කුකුල් පැටියෙක් ඉපදිලා දවස් 3ක් යනකම් ඌ ඕන තැනට අරගෙන ගියාට මොනවා කරක් හදාවත් මැරෙන්නේ නැහැ මොන්දේ ප්‍රතිශක්තිය තියෙන නිසා කුකුල්පටේක පුදුනාට පස්සේ දවස් 3ක් ඇතුළත ඉන්කියුබේටරේ ඉඳලා දවස් 3ක් ඇතුළත ඇමරිකාවට හරි යවන්න පුළුවන්. දවස් 3න් පස්සේ අර තියෙන ඉමුනිටි එක නැති වෙනවා. ඊට පස්සේ වැසට අවුට බොක්කේ ඉන්නකොට බබා හම්බුනාට පස්සේ අවුරුදු 6ක් විතර යනකම් උත්සල අතාරින්න බෑ දොග් ගාලා මොකක්වත් දෙන්නේ. මොකක්වත් දෙන්නේ. ඌ ඌ හැඩ ගහලා තියෙන්නේ. බබා 6 4 එන්න පටන් ගත්තට පස්සේ තමයි කක්ක වෙන්න පටන් ගන්න වැඩේ. ඊට පස්සේ ඒකට ඒ පැත්තට යනොත් ඔන්න ආතරයිටිස් කියනවා. මේ පැත්තට යනොත් ඇටයක් බිඳලා කියලා කියනවා. මේ පැත්තට යනොත් කන හෙන්න කියනවා. ඔන්න පැත්තට දතක් හැල්ලා කියනවා. මේ පැත්තට යනොත් කෙස් පැහිලයි කියන මල්ල කච. පොඩි උන්ගේ මොකක්වත් වෙන්නේ නැහැ. ඉපදිච්ච ගමන් පොඩියෙකුට වීදුරු බටයක් දුන්නොත් එල්ලෙන්න කියලා ඌට එල්ලිලා ඉන්න පුළුවන් උගේ බර ගන්න පුළුවන්ලු රීලෙවෙකුට වගේ. ඌ උගේ බර උගේ අත් දෙකට ගන්න පුළුවන්. අර රිලා ගතිය තියෙනවා තාම. කකුල් දෙකේ නෑ. ඉප දැන් බලන්න එල්ලිලා ඉන්න බෑන පොල්ලක ගිහිල්ලා වෙලා. ඒ නෑ ඉතින් හිර දඬුවම උඩ තිබු දඬුවමක් වෙන්න ඕනේ. පොල්ලක එල්ලලා ටිකක් වෙලා හිටපන් කියලා ඉන්න බෑ. මොනම දෙයක්වත් හැඩ ගැහිමේ හැකියාවක් නෑ. අපි මේ ජරාවටපත් වෙනකොට. භාවනා කරනට ආයෙත් පොඩි ළමෙක් වෙනවා. ආයෙත් Tamanට අලුත් අදහසක් හම්බ වෙන මේක අරමුණක් තිබුණා හොඳයි. අරමුණ නැහැනේ හොඳයි. එච්චරයි. දැන් මම මොකද කරන්න අහන්න කියන්නේ මම යා. කරලා හර්ගියයි කියලා කියන්නේ මාන්නේ. කුට්ටිය කඩා ගන්න හදන්නේ. ඒ මොකක්වත් නැතුව ඒක දිහා තාදී ගුණය කියලා කියන්නේ කොයි එකත් එන්නේ යන්න. ඕකින් හිත කරදර ගන්න එපා. හිත කරදර නොගෙන ඉන්න එක ගල් බමුණෙක් වගේ බලන ඉන්න එකයි තියෙන්නේ. දිත්තේ දිත්තමත් නැත්නම් ඇසත්තේ අන්දෙක් වගේ හිටපන්. කන් ඇත්තේ බීරෙක් වගේ හිටපන් කියවම කිය ඕකත් භාවනාව දපා. කවුරක්වත් හිතන්නේ නැහැ. බුදු දානංශය සඳහන් කරලා තියෙනවා යමක් ලැබෙනවා නම් හොඳයි. නොලැබෙනවා නම් ඒත් හොඳයි. ඒක හරියට පින්නපාති ගිය හාමුදුර කෙනෙක් ගියක් ඉස්සරහට ගියාට පස්සේ ඒක ඉදිරිය මොනවද ලැබුණොත් හොඳයි. ඉතින් ලැබුණ නැත්නම් කියලා මොනව කරන්නේ? උඩට හින ගහපිය කියන්නේ නැත්තම් ඉතින් මේසු කියනනේ අච්චම්බන්තේ අද මොකුත් දෙන්නේ නෑ ඇත්ත කතාව. අලද්දන් යදිදන් සාදු නාලද්දන් සුන්දරාමිති. ඔබ යේනේව සෝතාදී රුක්ඛං උපතිවත්තති. ගහක් ළඟට යනවා මිනිසෙක් අපිට මොනවාරි gediyak ලැබෙයි කියලා. නැත්නම් ඒ ගහේ වාරේ නෙවෙයි. ඉතින් තිබුණොත් හොඳයි. ඉතින් නොලැබුණයි කියලා මොන ගහට සාප කරන්නේ? උබේ නේව සෝතාදී ගහෙන් gediya හම්බුණත් හොඳයි නැතත් හොඳයි රුක්කංග ප්‍රතිවත්ති තියෙන හම්බුණත් නොලැබුණත් ගහෙන් හැරිලා එන කෙනෙක් වගේ පුරුදුකරනද තමයි අපි දක්වා දන්න ඕනේ අනිවාර්යයෙන්ම විභාගෙන් ජයම ලැබෙන්න ඕනේ කිව්වොත් අම්මා බේල්ල දරුවා බේරන අම්මට heart attack නේද තියෙන්නේ ඒ තරම්ම දරුවා පාවිච්චි කරලා තියෙන උණ්ඩෙට අනිවාර්යයෙන්ම දිනන්න ඉතින් පොඩි කාලේ ඉඳලම අරුන් ඔළුව නෙවෙයි කොණ්ඩේ නෙවෙයි මොළේනේ ක්‍රේල් කරන්නේ. උන් හදලා තියෙන්නේ ඔළුව ක්‍රේල් කරන්න. ඉතින් ඌට ජයමයි ඕනේ. ඔලිම්පික් ගිහිල්ලත් පරදින්න කැමති නෑ. ඔලිම්පික් දුන්නේ ජය පරාජය තේරුම් ගන්න. දැන් නෑ. දැන් තරඟය කියන්නේ ජය විතරයි. ඉතින් ඒක නිසා මේ තාදී ගුණේ යටින් බලනකොට නෝන්ජල් ගතියක් වගේ පේනවා. පරාදේ පිළිගැනීමක් වගේ පේනවා. ඒක නිසා අන්තිමටම මේ ධර්මයේ තියෙන අවසාන ගුණය එහෙම නැත්නම් පරියෝසాన කල්යාණය තමයි අර නීවරණ නැති හිත දිහා බලලා අරමුණු තියෙන කොටත් බලන. ගෙවෙන කොටත් බලන. 100ක් ගෙවුනාට පස්සෙත් බලන. ආයෙ එනවා. ආයෙ යනවා. ඒකෝට තේරෙනවා මේ මම ඇඟිලි ගැහුවේ නැතුවට මේ පද්ධතිය නැත්නම් මේ ගොජේ තුල අරමුණු මතුවලා ආයෙ නැති වෙනවා. ආයෙ මතුවෙනවා නිකන් හරියට කැඳක් පැහෙනකොට තැම්බිච්ච නැති ඇට උඩට අවිලා ආයට යනවා. ආය උඩවිලා යට යන. ඒ වගේ අරමුණේ නොයනවා. එහෙම නැත්නම් මඩ ගොහරුවක් දිහා බලනකොට මේක පාට බුබුලක් වෙනව නැති වෙනවා. ආය බුබුලක් වෙනව නැති වෙනවා. ඉතින් ඕක දිහා බලා ඉන්නව වෙනුවට දැන් මේ බුබුලු නැති කරන්න යන්නත් එපා. එහෙම නැත්නම් බුබුලු නැතිව බලාපොරොත්තු වෙන්නත් එපා. මේක තමයි හේතුඵල ධර්මය කියලා කියන්නේ. මේ තමයි ප්‍රകൃතිය. මේක දිහා බලන සිටීමන తాදී ගුණය කියලා කියනවා. ඒ తాදී ගුණය නිසයි බුදුරජාණන්සේට තථාගත ඒ උගතේට පත්‍ත්‍ච්ච කෙනයි කියලා බුදුසසුන කියනවා. ඒ තථාගත නම ඕනම රහතන් වහන්සේ නමකට දෙනවා. ගිහිලා ගිහිලා ගිහිලා මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන තැනකට යනවා. ඒක මේ මේ තරංගකාරී ලෝකේ අද තියෙන මේ එකිනෙක පරයගෙන අඹාගෙන යන ලෝකේ අපේ චින්තන රටාවෙන් බැහැර කරලා තියෙනවා. සර්වඥන්සේ සඳහන් කරනවා මේ සීසෝ එකේ නැත්නම් අපේ පැත්තේ පෙත්ත පදිනවා කියලා එකක් තියෙනවා. පුවක් ගහක් මැදින් හිටවලා කණුවක් හිටලා පුවක් ගහක් දාලා දෙපැත්තේ පෙත්ත පදින කතාවක් අපේ ඉතර අවුරුදු කාලේ තියෙනවා. ඒකේ සරුවචනන් සඳහන් කරලා තිනවා කොන් දෙකේ ඉගෙනගත් ඉඳගත් දෙන්නට සීසෝ එකේ ගෝ කියලා පහල යනවා තියෙනවා. ඉතින් පොඩි ළමයින්ගේ ගතිය තමයි දූවන කියලා සීසෝකේ කෙලවරේ තමයි පදින්නේ. ඒකට ඉහළ පහළ යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ඉහළ පහළ යනවා වැඩි නම් ඒක තමයි අන්ත දෙක. මම මේ අන්ත දෙකටපත් නොවි උබෝ අන්තේ අනුපගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතේන පටිසම්බුද් අபிසම්බුද්ධහා කියලා කියනවා මට තේරෙනවා සංසාරය කියලා කියන්නේ මේ කොණේ වාඩි වෙන එක. එතකොට ඉහළ පහළ යනවා වැඩි. ඒ නිසා කොණේ වාඩි වෙන තරංග ආයාමයේමයි මැදට එන්නේ එන්නේ එන්නේ වෙන්නේ. ඒ පෙත් තමයි ඉහළ පහළ යනකොට මැදට මැදට මැදට එනවා. ඒක ලානවා සරුවචාන්සේ හරි මැද හිටගත්තාම මොකද වෙන්නේ කියලා. ඉහළ පහළ පදින එකේ අඩුම කම්පන වේගය තියෙන්නේ පෙත්තගේ මැද. ඒකේ හිටලා තියෙන්නේ කූරක් උඩ. එහෙම නැත්නම් ආධාරකයක් මත. ඒකත් එහාට මෙහාට පැද්දෙනවා හැබැයි අඩුම පැද්දිලි තියෙන. ඒ නිසා භාවනා කරනකොට අර සැප දුක් දෙකේ නටපු කෙනා හිමීට හිමීට හිමීට හිමීට මැදට ගෙනත් ඊට පස්සේ හිතවල තියෙන්නේ සරුවත්යන් සඳහන් කරන මේ මැද තියෙන උපේක්ෂාව. මේ උපේක්ෂාව පිළිහිටලා තියෙන්නේ එක කණුවක් උඩ ඒක හරියට කියනවා අපි එක තිතක් උඩ තරහදී මැද එල්ලෙන එක වගේ ඒක අවිද්‍යාව කිය. මේ පැදිල්ල පදින්නේ අපි අවිද්‍යාව උඩ. කොන්දකේ ඉඳින්න අපිට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සලා උපේක්ෂාවට ඇවිල්ලා අපි මේ අවිද්‍යාව උඩ තමයි මේ පෙත්ත පදින්නේ එතන මේ සැප දුක කියලා තියෙන්නේ හරි වැරදි තියෙන්නේ හොඳ නරක තියෙන්නේ යස ඉසුරු තියෙන්නේ අවිද්‍යාව උඩ මේක දන්න එක තමයි විද්‍යාව කියන්නේ වෙන මොකක්වත් නැහැ. අපි ওই විද්‍යාව කියලා මේ ප්‍රිස්මාකාර ඥාන දාදි මොකක්වත් නැහැ. මේ මේ තරම්ම තකතිරු වෙලා මේ හොඳ නරක දෙක තියෙන කිමේ හොඳ පිටිපස්සේ විතරක් දුවන ගතිය. එතන ඒක හිතවල තියෙන අවිද්‍යාව කියලා අවිද්‍යාවට ප්‍රතිභාග වෙලා තියෙන විද්‍යාවයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. අපි හිතන අවිද්‍යාව විද්‍යාව මහ ඈත තියෙන දෙයක් කියලා නෑ. Tamange තකතිරුකම මෙච්චරයි කියලා දන්න එක තමයි විද්‍යාව කියන්නේ. මම මෙච්චරම තකතිරුයි. ඒක මහ ලොකු ඥානයක්. අපි ඒකට විශ්වවිද්‍යාලයක්. එතන ඉන්නේ ඊට වැඩිය තකතිරුයි. උන් කියන නෑ නෑ උඹට වැඩිය මම උඹ තකතිරුවා තමයි මම නන්නේ කියලා ඌ අඳිනවා. එතින් අපි ගිහලා ඌගේ පිටිපස්සේ ගිහලා අනේ MSc ගන්නවා BSc ගන්නවා PhD ගන්නවා sorry කියලා හිතෙනවා. ඒක මොගේ වහය කෙනෙකුට තේරෙන්නේ නැහැ නෙමෙයි. නොසැලෙන තැනයි මේකේ මේ ගමනේ අවසානය කියලා කියන්නත් බෑ. කිව්වොත් එහෙම ඔය පට්ටන් තේරම කටේ තියෙන හරි වන්ද රෙද්ද පල්ලෙන් බහිනවා. සරුවත් යනවා. රජගෙදර ඉඳලා බැස්ස පාරට හිඟනකමට ගිහිල්ලා හම්බ කළා කිව්වා මහනි මස් සියල්ලම දාන්න. දිව්‍යයන් සහිත මරුන් සහිත ඒකල කිව්වා උඹලා ඔක්කොගෙම ගුණය උඹලා හැම කෙනා ගාවම තියෙනවා. තමන් අහීනමානයට වැටෙන්න වැටෙන්න තමන් තමන් ගැන අව탁සිරු කරන්න කරන්න මේ කවදාකවත් හිතන්නේ ඒ හිතන්නේ නැතිකමට චීන කන්නාඩි දාලා බලන්න සතිය තුලින් බලන්න වේදනාවක් ආවත් සැප දුක් වේදනාවක් දෙක දිහාම දෙක වෙන් කිරීම විඥාණයට සංඥාවට බාර දුන්නාට දෙකේ ඉන්න බව දැනගන්න ගතියට සතියනේ කියන්නේ මේ සැප වේදනා මේ දුක් වේදනා. ඉතින් මේ දෙක දැක ගන්න පුළුවන් ගතියක් ඔය ඉක්මවන්නේ නැහැ කොච්චර දුකක් ආවත්. ඕනම දුකක් ආවොත් දුකක් කියලා දැනගන්න පුළුවන්. ඕනම සැපක් ආවොත් දැක ගන්න පුළුවන්. ඒ නිසා කිසිම සැපකට කිසිම දුකකට සතිය ඉහවහ යවන්න බෑ. මොන ජයග්‍රහණයක් ආවත් මොන පරාදයක් ආවත් සතිය ඉහවහ යන්න බෑ. මොන යසසක් මොන අයසක් ආවත් සතිය ඊවා යන්නේ මේ මේ දන්නකම. එහෙම නැත්නම් මේ යසස අයස සැප දුක හරි වැරදි හොඳ නරක තියෙද්දි සතිය කැඩිලා නැහැ. සතිය තියෙනවා කියන එක තමයි මජ්ජේ කල්යාණය වෙන්නේ. අනෝ ඒ අනෝ ජීවත් වෙන්න නැත්නම් ඒ අනෝ තමන්ගේ ජීවන රටාව එහෙම නැත්නම් අපේ ආජීවය සකස් කරගන්න ගියාම කවුරුත් එන්නේ නැහැ ඔකට අභියෝග කරන්න. ඒකට අපි සිංහලේ සාමාන්‍යයෙන් කියන පැමිණි දුක් පැනලායි කියලා. ඉල්ලගෙන කන දුක් තිත්තයි. ඒක වෙනම කතාවක්. පැමිණි දුක් පැනලා. පැමිණි දුක ඉවස ගන්න පුළුවන් බැරි කෙනෙක් මේ ලෝකේ නෑ. මේ කාගවත් විමනා මේ පුළුවන් උපීටෙන් නෙවෙයි මේ දුක් විඳින්නේ. දුක් ඉවසන්නේ. ඉවසන්නේ Tamange. ඒක අපි ඒ දරුවට පෙන්ලා දෙන්න ඕනේ. ඒ යෝගාවචරයට පෙන්ලා දෙන්න ඕනේ. ඒ ලෙඩාට පෙන්ලා දෙන්න ඕනේ. තටමලා බෑ. කවුරුටවත් බෑ. උඹ උඹ උඹ දුක උඹ තියෙනක විඳින්න පුළුවන්. මේ ලෝකේ නෑ කවදාකවත් එහෙම විඳින්න බෑ කියලා જાති දෙකක්. ඉතින් මේකට මුහුණ දෙන්නේ නැතුවනේ අපි මේ ධර්මයේ තුත් පිට ඉල්ලනවා නේ දුක නැති කරන්න කියලා. අර භාවනා කර්මස්ථාන ආමසු කෙනෙක් හිටියලු අන්තිම වෙලා ඉස්පිරිතාලේ ගෙනිච්චට පස්සේ ආමසුරන්ට හොඳටම බයයිලු දැන්. දොස්තර මහත්තයා ආවට පස්සේ කියනවලු කේමනන්ද ස්වාමීන් කියන්නේ අනේ ස්වාමී මහත්යෝ දොස්තර මහත්යෝ මයි ළඟ නම් අතේ මොකක්වත්ම නැහැ. මේ හඳුන් කූරු පෙට්ටිය විතර තියෙන මේක තියලා කොහොමරි මාව බෙරලා දෙන්න කිව්වා. මේ අඳුන් කුරු පෙට්ටිය තියාගෙන අනේ මට දුකක් එන්නේ නැතුව මැරෙන්නේ නැතුව මාව බයිලා දෙන්නයි කියලා ඔන්න කර්මස්ථානේ වැඩිලා තියෙන හැටි. සීකර මහත්තයා කියනවා ඒ රහතන් වහන්සේක කියලා සීකර මහත්තයත් කියලා හොඳට උදව් කරලා තියෙනවලු. ඉතින් ඊට පස්සේ ඇහි ලෙඩක් ඇවිල්ලා හොරයෙන් කිව්වලු සීකර මහත්තයාට මහත්තයෝ ඇස් දෙකේ අමාරුවක් තියෙනවා මේ රයිට් මම කාර්ය කරනවා කියලා. ළඟට ගිහලා මම ඇනස්තීසියා කරන්නේ නැතුව කරනවා නම් හොඳයි බයයි කිව්වා. ඉතින් මහින් ආන සේකර මහත්තයා සෝංශ රහතන් වහන්සේලාට බය තියෙනවා. මම කිව්වා තෝණි මිනියෝ රහතන් වහන්සේ හැදියේ තෝ ආගන් ඒ රහතන් වහන්සේගෙන් කියලා. එහෙනම් ටෝටල් ඇනස්තීසියා දෙන්නකොට මට 100 සම්පූර්ණයෙන් නැති වෙන්න ලෝකල් එපා. මට මගේ ඇහ කපනවා බලන්න බෑ කියලා. මම මේ වගේ යන්නේ මේ කාටවත් ගහන්න ඔක්ක කාටවත් බලන්නේ නෙවෙයි අපේ බයිලා. අපි මේ ඉදින්දා ජීවිතය කරන බයිලාව. ඒ නිසා භාවනාදී බලන්න අරමුණ තිබුණත් කමක් නැහැ, නැතත් කමක් නැහැ. දුක් වේදනාවක් කාරණා, සැප වේදනාවක් කමක් නැහැ. පෙරදුනත් කමක් නැහැ, හර්ගියත් කමක් නැහැ කියලා හිතනවාද කවදා හරි බටහිර එකෙකුට මේක තේරෙයි කියලා. මෙච්චර මේ සැප විතරක්ම හොයාගෙන යන්න හදමු මේ මිනිස්සුන්ට. සිංහලයට පොඩ්ඩක් ඇහිලා තිනවා අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන වචනේ ඇහිලා තිනවා. නැත්තම් නිස්සන්න වලට එන එකකුත් නැහැ ඕගොල්ලෝ. ඔක්කොටම හොඳ තියෙන්නේ භාවනා කරලා අන් එනවා දකින්න. දිබ්බ චක්කු ඥානෙ පහළ වෙනවා දකින්න. උඩින් යන්න. වතුරේ බහැලා මේ පීනන්න වගේ කරන්න. මේ එකෙකුටවත් තේරෙන්නේ මේ පරියෝසాన කල්යාණ වශයෙන් තියෙන මේ පැමිණි දුක් පැණි රහයි කියලා කර්මන හිතපල්ලා කෑ ගහන්න නැතුව, චරිචුරු ගන්න නැතුව. එකෙක් හිටියොත් කොච්චර සාන්තියක්ද බලන්න ලෝකෙට. දැන් එකියක් උනත් ප්‍රශ්නයක් නැහැ. තියෙන දේ කෑ ගන්න. නිකන් හිනවා කවුද ඉන්නේ අපි දුක් විඳින්න අහලා. එතකොට ඒ තමන් තමන් කෙරේ බීතියක් වෙනවා. තමන් ධර්ම කෙරේ බීතිය වෙනවා. සංඝයා කෙරේ බීතිය වෙනවා. බුදුන් කෙරේ බීතිය වෙනවා. ඒකනේ දෙන්න තියෙන්නේ. ඒකත් බෑ හිතලා ගන්න. ඒකට ආදී කල්යාණ අවශ්‍යයි. සතිය. මජ්ජේ කල්යාණදී සතියේදී එන නීවරණත් එක්ක ටිකක් වැඩ කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න කොයි එක ආවත් රැළපදිනවා වගේ කඹේ ඇවිදිනවා වගේ දී යටින් ගෙන්දරනකො කොයි එකාව සතිය තියෙනව නේද මට කියන එක උරගාලා බලන්න කිසිම කෙනෙකුට කවමදාකවත් මේ විශ්වාසභංග යෝජනාවල් එන්නේ නැහැ කවුරුත් නැහැ නැහැ කියන්නේ Taman කිව්වොත් නැහැ කියලා නැහැ තමයි එනිසා පැමිණ කොයි එකෙදිත් මල් මාලයකට අමුණන මනුස්සයා එනේන මල ඉදිකට්ටෙන් විදගෙන විදගෙන යනවා වගේ සැප ආවත් දුක ආවත් ජය ආවත් පරාජය ආවත් අරමුණ තිබුණත් අරමුණ නැතත් ඕක විඳකට විඳගෙන විඳගෙන යන්න. හන්දට හැම මලම ඇමුණාට පස්සේ ලස්සන මල් මාලයක් හැදෙනවා. එනිසා තබන තබන පියවරක් මලක් කරගන්න. ගන්න ගන්න උස්මක් මලක් කරගන්න. සැප ආවත් දුක ආවත් උකට අමුණගෙන අමුණගෙන යන්න ලස්සන මාලාකාරයක වැඩක් සිද්ධ වෙනවා. හැබැයි ඒකට ඉදිකට උල්ලුව තියෙන්න ඕනේ. තේමාව දැනගන්න ඕනේ. පැමිණෙන හැමදේම අරමුණක් කරගන්න මිසක් අරක එන්න ඕනේ අරක නොෙන්න ඕනේ කියලා ಜಾති වේද වර්ග ભેද කරන්නේ නැතුව අන්නේ විතර බලන ගතියට අපි කියනවා තාදී ගුණය කියලා. මේකත් නැති කෙනෙක් මේ ස්වභාවය කවුරුත් නැහැ. නමුත් කවුරුත් දන්නේ මේක උතුම් ගුණයක් කියලා. අපි තන්නේ දුක නැති කරන දුප්පතුන් නැති ලෝක හදන්න තමයි කල්පනා කරන්නේ. පැමිණි දුකට මුහුණ දෙන්න හැදෙනවා නම් ඒ අපි ගන්න අභියෝගය එහෙම නැත්නම් ඒ ගන්න සෙල්ලක්කාර අදහසට කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ධර්මයේ කවදා හරි ඒ දෘෂ්ටි කෝණයෙන් බලන ගත්තොත් ඒක නා චේතියකරයක් වගේ වටන කෙනෙක් කියලා කියනවා. පූජනීය වන්දනීය වූ එහෙම නැත්නම් මේ තිබක් පමණ බුද්ධ ධාතු තියෙන ස්වර්ණමාලී චෛත්‍යයට වැඩිය වටිනවා. මොකද එයා දන්නවා මේ ධර්මය දා ගන්න හැටි. Taman ක්‍රියාත්මක වෙන හැටි. පැමිණි දුක් පැනිදාය කියන දිගට කොඩියක් ගත්ත කෙනෙක් වගේ, කඹය විදින කෙනෙක් වගේ යන්න පටන් ගත්තොත් කවුරුවක්වත් නැහැ නෑ කියන්නේ. ඒක අර මූලික ආදි කල්යාණ මජ්ජේ කල්යාණ වලින් ආදී වුණාට පස්සේ ඒ ගමන යනකොට අර දෙකටම වැඩි පුදුමාකාර මේ කල්යාණ ස්වභාවයක් එහෙම නැත්නම් යහපත් ස්වභාවයක් ගතිය තීරෙන්න පටන් අර ගන්නවා. ඒක බුදුහාමුදුරෝ නෙවෙයි බුදුහන්ගෙන් ස්වායක්ත වෙච්ච ධර්ම ගුණයක්. ඒ නිසා දැනට ඒක පිළිබඳ යම් ප්‍රමාණයකට අත්දැකීම් ලබාගෙන ඉන්න මේ පිරිසට කියන්න පුළුවන් තමන් පිළිබඳව විශ්වාස කරන්න. ඔය වේවින් පිට මොකක්කත්ම හම්බ වෙන්නේ මේක නැවත නැවත යෙදීමේ මේක පන්නරේ මේක ප්‍රනීත භාවයේ අරගෙන ඒ විශ්වාසය වැඩි කරගෙන යනවනම් අන්තිමට මේක අඩු වෙන්නේ ආත්ම විශ්වාසය කියන එක මත. සෝවන් වෙනකොට වෙන මේ අවික්කප්පසාදි කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. බුද්ධ ධම්ම සංඝ නෙවෙයි මගේ ශීලෙ මට විශ්වාසයි. මට ඉදිරියට යන්න පුළුවන් කියන විශ්වාසය ඇති වෙලා බැලුවොත් ඒක ඒක ඇති වුණාට පස්සේ මායයට ඒ මනුස්සය නොපෙනී යනවා කියනවා. ඒ නැති කෙනාට තමයි මායя වෙන්නේ. ඒ මනුස්සයට මායя ඉන්නවා. මට මා විශ්වාසයි මට මේ ධර්මයේ සරණයි කියලා කියන පටන් ගත්තොත් මාතා පිතානත් මේ මොකද්ද ධම්මෝ විනානත්තේ පිතාච මාතා කියලා මට අම්මෙත් තාත්තෙක් නෑ ධර්මයේ ඇර. ධර්මෙමයි කියන මේ දේ එන්න පටන් අරගත්තොත් කිසිම බාධකයක් ඉදිරියට එන්නේ නැහැ. ඒ තේ බාධකකින් තොරව ඉදිරියට යන්න මේ ධර්මයේ ධම්මානුස්සතිය සියලු දිනාටම එකසීම පිහිටාවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාට සනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.